භාෂාවෙන් සහ අනිත් අය අනිත් ඒවා සිංහල භාෂාවෙන් ඊට අමතරව භාවනාවටත් යම් තරමක් සම්බන්ධ පොදු ප්‍රශ්න පහක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ සම්බන්ධ ප්‍රශ්න ඇසීමට අවසරයි ස්වාමීන් වහන්සේ. ඉංග්‍රීසියක ඉස්සලා කියවන්න ස්වාමීන් වහන්සේ. හොඳයි. Swami so, Nwansa, I would like to just to mention that this question is the continue is like a uh, requesting for some more details from the pre previous question that I asked yesterday about the breath uh, being um, how to observe and versus, versus focusing, observing versus focusing. Good. Venerable sir, four years ago, naturally, I was uh, drawn to sit under a tree un, uh, while overseas. Each day I would automatically awake and joyfully go out to sit. It was from within. As I was told by a monk not to focus on my nose as I experienced headaches, I alone decided to breathe through my mouth. The sitting was only 5 to 15 minutes at the start and without knowing extended to over an hour. As it refined, experienced a 34 hour flight as one now and very peaceful. However, since coming back to the routine, however coming back, the routine was disrupted. I was told again to breathe through my nose by another. I find that my breath is being pulled at times. As I seem to revert to the focused breath, as when breathing through the mouth, the mind seems very active. However, while listening to Bana, I notice stillness and peace, even if it is presented in another language like Thai. My question, first one, would you please explain the correct practice? Question two, the difference between the two states of stillness when sitting and listening to Bana. The correct practice is that uh, which is more leading to the mindfulness and the continuity of the mindfulness. These practices are, whether you are through the mouth or the breath or nose or rising and falling or walking, whatever it may be, it is applicable only to the access area of your meditation. And later you leave the object of meditation and uh, so then onward you are proceeding with the continuity or the flux or the stream. So therefore don't worry much about the starting object once you go on to that side. Uh, if that is so, you are not allowing the mind to become mature. Become too much uh, disciplinarian. Ultimately you lose the taste of the mature part of your mindfulness. Whatever may be the access, your posture, the time, the object of meditation is very insignificant when you go a little further. Something like when you are launching a boat to the sea, it's very difficult as far as it is launching into a little bit and then onwards see the sea waves are very calm and quiet. So don't much worry about that. And the second part is when you go deep the stillness appear like many, many facets, but it is nothing but the same stillness. You give different names. When you reach stillness, when you feel it is coming into the calmer and calmer situation, don't try to label it. Let the meditation to continue. Ultimately, it goes into much more just like precipitation, calming down and our noting mind, labeling mind is the one make repercussions in this calming down process. At the beginning of your meditation, naming and labeling is very, very important. When the mind, mind meditation is progressing, maturing, you must know, leave aside the naming and labeling, let the meditation to flow. And overall, I would say lack of experience, lack of seasoning, lack of repetition is the problem. That lack of repeti uh, uh, the repetition, seasoning, you can't compensate by theory knowledge. You can't compensate by question and answers. But you have to do, of course, with the confidence, with the belief, do it again and again. Each time it is happening, the refinement happens. So more you refine, less and less questions. More you refine, less and less your manipulations, interference, meditation comes. Meditation knows what to do. So this is a kind of a transitional area. Please continue Repeat it again and again, With the starting point is with the mouth or nose, with the rising and falling, they become immaterial when you little go further. And when you go further, they converge into the same point. Let the mind to converge into the same point, whether it is coming from the east or west, it doesn't matter. So, simply we can say, method is correct, Do with confidence. Let it happen again and again. Oh, season it. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථාන ලෙස නාසිකාග්‍රේ හුස්ම ඉහළ ගැනීම ආ පහළට හෙලීමක් පර්යංක භාවනාවක් කළෙමි. වරින් වර හිතට සිතුවිලි ආවද ඒවා එන බවත් නැතිවන බවත් දැක්කෙමි. මෙසේ කරගෙන යන විට දකුණුපස බඩ ප්‍රදේශයේ හා දකුණු හිස ප්‍රදේශයේ සතෙකු නගිනවා වැනි දරුණු රිදීමක් තත්පර කිහිපයක් අත්දැක්කෙමි. පසුව උරහිස් දෙක චලනය වන බවත් වන බවත් සමගම අත්ල දෙකත් මුහුණත් හිරිවැටුනි. ආලෝක සංඥාද විටින් විට දකින්නට ලැබුණි. කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා ඉල්ලමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා සුව පතමි. භාවනා ජීවුන වේගන යනකොට අර ශරීර ආසාව නිසා මේ දකුණු පැත්තේ බඩ උතුරු පැත්තේ ඔළුව කට බඩ නහය කියලා අර ධාතු මනසිකාර ස්වරූප ඇඟට දාගන්නවා. ඇත්තටම ආධුනිකයා ඉතින් ඇඟෙම තමයි පටන් අරගන්නේ. නමුත් ඉදිරියට යනකොට දැනගන්න ඕනේ මේ රත් වෙනවා, නලියනවා, කූඹි දඟලනවා, සත්තු දඟලනවා, හිරි වැටෙනවා වගේ කියන දේවල් ධාතු මනසිකාර මේවට ඇඟේ කෑලි ගහගත්තොත් ආවේගජනක වෙනවා, හැඟුම්බර වෙනවා. මේ ධාතුන් ශරීරේ ක්‍රියාත්මක වෙන හැටි මේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා ඥානාරාම ස්වාමීන් කියනවා. අපිට ඒක තේරුම් ගන්න බැරි කාය ආසාව නිසා, ජීවිත ආසාව නිසා ඉතින් හිතන මේ වාත අමාරුවක් වෙන්නේ නැති, පිත්ත අමාරුවක් වෙන්නේ නැති, සෙම් අමාරුවක් වෙන්නේ නැති. ඉතින් ওই දොස්තර පිටිපස්සේ යනවා. මේ දොස්තර තමයි ලෙඩේ දාන්නේ ඇත්තටම. තියෙන ලෙඩේට වැඩිය. ඉතින් අපි ඒගොල්ලන්ට ගෙවනවා ඒකට. බුදුරජාණන් වහන්සේ බව සතහට වෙන බව දුකට වේදාගන්න. බුදුරජාණන් කියන ඔක්කොම ලෙඩ ලෙඩ වෙන්නේ ශරීර ආසාව නිසා. ඔන්න ඔය වෙන ගිනි අඟුරක් වෙච්චා වගේ ටික භාවනා කරපුවාම වැඩිමොත් මැරෙන එක නෙවෙයි නේද කොහොමද මැරෙන්නේ. ඔය කාටක භාවනා කරුවා කියලා නොමැරෙන්න පුළුවන් නෑ. එහෙනම් දැන් ලෙඩ හනීප කරගෙන නොමැරෙන්න පුළුවන් නෑ. ඉතින් අර ශරීර ආසාව තමයි මේකේ පෙන්වන්නේ. ඒ නිසා බලන්න මේ එනදී ස්වභාව වශයෙන්, ගති වශයෙන්, භාව වශයෙන් දකින්න කටබඩ නහය කියන කැලි අයින් කරලා මේ රචනය වුණත් අර ඇඟේ කැලි ටික අයින් කරලා ගත්තොත් පරමාර්ථ භාෂාවට යනවා. ඇඟේ කැලි දාපු ගමන් සම්මත භාෂාවට එනවා. ඉතින් කවදද අපි ඔය දෙෙම මේ ආර්යන වංශලගේ භාෂාවෙන් පරමාර්ථ භාෂාවෙන් ලියන්නේ ලිව්වනම් අහන්න ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ දැන් මේ තමුති භාෂාවෙන් නම් එහෙම නැත්නම් මේ බබාගේ භාෂාවෙන් නම් කෙල්ලවරක් කරන්න බැරි ප්‍රශ්න. ඇයි දකුණු පැත්තේ බඩේ දෙන්නේ, ඇයි රිදෙන්නේ, ඇයි සනීප වෙන්නේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා ඒක තොග බිස්නස් වලට දාන්න සිල්ලර බිස්නස් කරන්නේ නැතුව ශරීර කැලී ටික අයින් කරලා වචනේ ලියලා බලන්න නැවත ප්‍රශ්නයක් ඉතුරු වෙනවාද කියලා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මීට මාස කිහිපයකට පමණ පෙර පර්යංකේ සිටියදී මාගේ වම් මතේ මහපට ඇඟිල්ලේ ගැස්මක් ඇතිවිය. භාවනාවේදී ශරීරයේ නොයෙකුත් තැන්වල සිහින් මෙන්ම තද බල ගැස්මවල් ඇතිවුණු ඇතිවනු අත්දැක ඇත්තෙමි. එහෙත් මෙම මාපට ඇඟිල්ලේ ගැස්ම භාවනාවේ නොයදෙන අවස්ථාවලදීද අත්දැකීමට ලැබුණි. ඇතැම් විට ප්‍රබල දැවුන් නමුත් ඒ අතර ස්නායු රෝගයක් දැයිද බියවීමේ ක්‍රමෙන් එදිනදා කටයුතු වලදීද ශරීරයේ නොඑක් තැන්වල ගැස්මවල් ඇතිවන බව නිරීක්ෂණය විය. තවත් අවස්ථාවක පරයන්කේ සිටියේදී මගේ මහපටැඟිල්ල පමණක් අධික උණුසුමකින් යුතු බව දැනුනි. එමෙන්ම තවත් පිටක මගේ සිරුරට වතුර බිඳු වැටුණාක් මෙන් දැනුණු අතර එහෙත් දැස් හැර බැලීමේදී වතුර බිඳු වැටින් නැති බව තහවුරු විය. තවත් විටක මගේ මුළු ශරීරයේම සම හිරිවැටි ඇති ආකාරයක් දැනෙන්නට විය. සිරුර අත සිරුර අතගා බැලූ කල ස්පර්ශය දැනුණද මගේ සිරුර යන හැඟීම ඇති නොවිය. මේ අසනීපයක් දැයි විටක සිතුනි. පසුව මම ඒ ගැන නොබලා නොයිමසා සිටින්නට වීමි. එවිට ඒ දැනීම නොදැනී ගියේය. මාහට මෙම අත්දැකීම් පැහැදිලි කර දෙන මෙන්ද මාගේ භාවනාවේ දියුණුවට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ මාට ලියලා තියෙන වාක්‍යෙම ගත්තා නම් මේවා ගණන් ගන්න සිටුවක බහැලා යනවා. ගණන් ගත්තොත් නානාරුදු වේසමවා මග අවරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා. ඉතින් ඕනම එකක් දාගන්න පුළුවන් කොළුවේ. ඒ දාගන්න මැදට අල්ලපු විතර මනුස්සයන්ටත් කියනවා. ඔකට තමයි මේ සම්පප්පලාප කියන්නේ. මේ ශාරීරිය ජීවිතය පූජා කරලා වාඩි වෙන්න වාඩිලා කියන්නේ මේකේ තමයි ඔක්කොම අත්දැකීම් ලබන්නේ. ඒ නිසා මේක කාය ජීවිත নিরপেক্ষව ගියොත් ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේ කට්ටියත් එක්ක ඉන්න ගියාම වහ කන්නවත් අමාරුයි. ඒ ඔක්කොම ඔපිනියන් දෙනවනේ. ඕක වාත අමාරුක පිත් අමාරුක සීම අමාරුක ස්නායු අමාරුකට ඔය ස්පෙෂලිස්ට් නේ අර ස්පෙෂලිස්ට් හම්බෙන්න කියනවා. ඒ හැම ස්පෙෂලිස්ට් කෙනෙක්ම පුතත් ජනින් කිස්සේ. ඒ මිනිසුන්ට මේ කරගන්න දෙයක් නැතුවට ඉන්නේ. ඉතින් අපිට කරන්න තියෙන ඔතෙන්ද ගියා නම් භාවනාවේ කාය ජීවිත নিরপেক্ষ භාවය තියාගන්න. වම්මතේ දඟලුවත් දකුණු අතේ නැගිල්ල දඟලුවත් දඟලනවා කියන්නේ පණ තියනවා කියන එක. අසතියින් එනකොට පණ තියෙන බවවත් දන්නේ නැහැ අපි. මොකද ඇමරිකාවේ ටොනාඩෝ එකක් වෙනවද කියලා නේ ආගෙන ඉන්නේ. ලංකාවේ හරි කගේ හරි දන්නේ නැහනේ. ඇඟේ බැලුවොත් හැම තැනම නලියනවා තමයි. ඔය තමයි ප්‍රාණ කියන වචනේ කියන්නේ. පණ කියන්නේ නලියනවා කියන එකයි. අපි ඒකට බය නිසායි අනුන්ගේ ඇඟවල් නලිනවා බලන්නේ බ්‍රේක් ඩාන්ස් බලනවා උඩරට නටුම් බලනවා පාස් නටුම් බලනවා නැත්තම් නටනවා මේක දිහා බැලුවොත් මේකේ ලෝකේ තියෙන කෝලම් ටික තීරම තියෙනවා හැබැයි මේ ඇඟ දිහා බලනකොට එන නැටවිලි බය සහිත වෙන්නේ මොකද ඒක ලෙඩ වශයෙන් රෝග වශයෙන් ව්‍යාධි වශයෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ ඒ නිසා හොඳට බලනින්ද බැලුවොත් එකම මොහොතක්වත් නැහැ නලියන්නේ නැති එකම අංශුවක්වත් නැහැ එකම සෛලයක්වත් නැහැ නලියන්නේ නැති. එකම අංශුවක්වත් නැහැ නලියන්නේ නැති. ඉතින් අපි මේක හොඳට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දාලා බැලුවොත් අපි හැම අංශුවක්ම නන් ලෝකල්. එක තැනක නැහැ. ඒකේ තරම් වේගෙන් නගලනවා. ඉතින් අපිට අර මහ පැටැංගිල්ල දැලිය විතරයි පේන්නේ. අනිතික පේන්නේ නැති එකයි දෝෂේ. එimhe පේන්න ගත්තොත් ඉතින් ඊට පස්සේ තොවිල් නටන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ අපනූල් දානවා নানা ප්‍රකාර දේවල් කරනවා ඒ නිසා බුදුජානන්ත කියන්නේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං කයං වද මේ එකම අංශුවක්වත් ඉස්තුඹුලන මොහතකටවත් tempත් වෙන්නේ නැහැ පුදුමාකාර දඟලිලා තියෙන ඉතින් ඒක විතර බය වෙලවන සුළුයක් ඇත්තෙත් නැහැ අපට ඒක නිසා බාහිර දේවල් බල බල අපි හිත සන්තෝෂ කරගෙන හිටියට ඇතුළට දැම්මොත් ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක පොඩ පොඩ තමයි පෙන්වන්නේ පෙන්නකොට ඇති වෙන බය නිසාම අපේ ප්‍රතිපදාව කැඩෙනවා. ඒ නිසා බුදුජානනාංශයේ සියලු කෙලෙස් වලට නමක් දානවා බය කියලා. කෙලෙස් වලට තියෙන නමක් තමයි බය. ඉතින් අපි බය නැත්තම් සැක. භාවනා ගමනේදී ඉදිරියට යන්න බය සැක දෙක තියෙනවායි කියන්නේ සද්ධාව නැහැ කියලා තමයි මේ සාමාන්‍ය මේ ප්‍රසාද සද්ධාව අමූලික සද්ධාව නෙවෙයි. ඊළට යනකොට මේ සද්ධාව වර්ණගෙනවා. සද්ධාව පරිණාමයටපත් වෙනවා. වෙන දෙයක් වුණා වේ කියලා යන්න පුළුවන් ගතියක්. ඉතින් ඒක කියනවා අපි සද්ධාවේ වර්ණගුණට පස්සේ කාය ජීවිත নিরপেক্ষව මේකට යන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් විචිකිච්ඡාව බය සැක ඒ විචිකිච්ඡා බයසක තමයි මේ අපි කියන්නේ මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියන්නේ. දේශපාලනය කියන්නේ ඔච්චරයි. ඒගොල්ලෝ ඔය තුනෙන් තමයි රට්ටු පාලනය කරන්නේ. බය කරවලා, සැක කරවලා පාලනය කරන්නේ. කවුරුට ওই ටික පැත්ත කර දැම්මම අපි මොකාටවත් පාලනය කරන්න බෑ. අපි ඒකල සර්ව බලධාරී දෙයයන්ාන්සේ වගේ ඉන්න පුළුවන්. අපි ඕනම කෙනෙක් අපි වෙනට වන්නේ බයට තමයි. අපේ සද්ධාව නැති නිසා තමයි. අපිට විශ්වාසය මාදී. ඉතින් නිසා අපි එන්න එන්න එන්න භාවනා කරනකොට ඒ බය සැක විශ්වාසය නැති ගතිය ඇති ගතියට මාරු කරන්නේ මේ කය පිදීමෙන් පමණයි. අපි කොච්චර දාන දුන්නත් ඇක්සස් මේ මේ අත්තු එලි දන් දුන්නටත් වැඩිය මේ කය දන් දෙනවයි කියන එක හරිම අමාරුයි. ඊට පස්සේ තමයි වෙන්නේ රුචි අරුචිකන් ටික දන් දෙන එක, පෞරුෂත්ව ලක්ෂණ දන් දෙන එක, ඉතින් මේ මට්ටමට හරි යනවයි කියලා කියන්නේ ලොකු ළඟාවීමක්. ඒක බාධාව තියෙන සැකේ. සැකේ ක්‍රියාත්මක වෙන්නේ බයක් විදිහට තමයි. ඉතින් ඒ නිසා ටික ටික ටික ටික පුරුදු කරගෙන යන්න එකකට හේතු වෙලා එකකට වාංගු වෙලා ඒක තමයි කය කියන්නේ. මේ කය පුදන්නලා ඇස්සලා යනවනම් අපි කියන්නේ සිව්සයිඩ් බොම්බින් කියලා කියන්නේ. බෝම්බේ බැඳගෙන පයින් එක තියෙන්නේ. සිංහලෙන් කියන්නේ කොහොමද? පියුසයිඩ් බොම්බින් කියන එක. මරාගෙන මැරෙනවා කියන එක. බෞද්ධයන් අතර කවුද ඉන්නේ මරාගෙන මැරෙන කට්ටිය ප්‍රභාකරන් ගාව ඉන්නවා 100ක් අමාරක්. ඒ මිනිස් ඕන වෙලාවක ලැහැත්තේ මේ දෙමළ රාජ්‍යයෙන් කොටින් වෙනුවෙන් මරාගෙන බැලෙන්න. බෞද්ධයෙකුට කිව්වොත් අපෝ දකුණු කකුල නලිනව නම් බෑ. වම් නලේ වම් වම ඇඟිල්ල හෙල වෙනව නම් බෑ. මේ ඊට වැඩිය නිවනට යන්න හදන කට්ටිය. ඇද්දලා ගහන්න ඉඳලා කන රත් වෙන්න. හැබැයි ඒකෙන් සද්ධාව ඇති කරන්න බෑනේ. ඉතින් බුද්ධ ජනසේ මොනවක්වත් කියන්නේ කියලා බලාගන්න කියනවා. උඹලා නිවනත් එක්ක සාපේක්ෂව කයට කොච්චර සලකනවද? මේ කය අපි උපේලා තියෙන්නේ මේකත් එක්ක හෙට්ටු කරලා තමයි අපි නිවන ලබන්නේ. ඒ නිසා කායानुපසනාවෙන් පටන් අර ගන්නවා. ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න පුදන්න බලාගන්න. ඒකට කියනවා නවහාකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා අපිට ඇති වෙලා තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් නව ආකාරයකට අපි චිවුණු කරන්න ඕනේ එකක් තමයි කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කාය සහ ජීවිතය කෙරෙහි අපේක්ෂාව නැතිවම වඩා වර්ධනය කරගන්න ඕනේ ඒක තමයි අපි කියන්නේ භාවනා කරනකොට ඒ පේන භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති නැත්නම් ධාතු මනස්කාර කියන්න පුළුවන් කයේ කොටස් වලට සම්බන්ධ කරන්නේ නැතුව ස්වභාව වශයෙන් දකින්නේ කියනවා භාව වශයෙන් දකින්න කියලා කියනවා ගති වශයෙන් දකින්න කියන එතකොට ඔගේ තියෙන බය වෙන ගතිය එක්කම නැතුව නලියන ගතිය පේන්න පුළුවන් ඔක්කොම අනිත්‍යතාවයේ පුංචි අංශු ඉතින් අපිට අනිත්‍යතාවය තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. ওই නලියන දේවල් වලට, කලමන දේවල් වලට බය වෙලා කරන්න ගියොත් අපි අනිත්‍යට ද්වේෂ කිරීමක් කරනවා. අනිත්‍යට මෛත්‍රී කරනවා නැත්නම් අනිත්‍ය සංඥාවට දිගේ යනවනම් පේනවා මේක ඉතින් හොඳටම දැන් පේනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක වෙනස් වෙනවා. දඟලනවා, නලියනවා. ඒක තමන්ගේ කයින් පේන එක හොඳයි. ඊට පස්සේ සාපේක්ෂව බාහිරේ දකින්න පුළුවන්. ඒ නිසා ඉස්සලා කියපු එකට දීපුත්‍රයට සාපේක්ෂව කියන්න තියෙන්නේ මේකට ලෑස්ති වෙලා ගිහලා මේක වැඩි දෙයක් වුණත් කමක් නැහැ මම සතිය කඩා ගන්නෑ කියලා ඉදිරියට යන්න කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව තුළ මා විසින් ලබා ඇති පියවර කිහිපයක් මෙසේය. 1. පය භාගයක් තුළ එකම අරමුණේ සිත පිහිටුවා ගත හැකිය. 2. බාහිර ශබ්ද හෝ වෙනත් සිතුවිලි ඇති වී නැති වී යන බව දැනේ. 3. තමාගේ අරමුණ හුස්ම රැල්ල වෙත රඳා පවතින බව තේරුම් ගනී. හතර හුස්ම රැල්ලේ ආරම්භය සහ අවසානය ගැනද දැනීමක් ලබමි. ඊට පසුව භාවනා පිළිබඳ ගත යුතු ක්‍රියා ක්‍රියාමාර්ග ගැන උපදෙසක් පතමි. ත්වන් සරණයි. මේක ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ආනපාන සතිය භාවනා කරනවා කියලා ඊට පස්සේම එකම අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් කියන ඊට පස්සේ කියනවා මම තියාගෙන ඉන්න අරමුණ ආනාපාන සතිය බව දන්නවා කියලා එක වාක්‍යයකින් උතන්දී තුන් සැරයක් කියන එක එක පැතිවලින් ඔහොම කළා තමයි අපි අතර හරි කෙලින් කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් එහෙම දැක්කට පස්සේ කියනවා මුලැමැදාගත් දකින්න පුළුවන් කියලා. ඉතින් මොකද්ද මුලැමැදාග වෙනස කියලා කියනවනම් ඔන්න පොඩි ලොමුක් ගුණයක් දෙන්න පුළුවන්. කැමැතිද ඒ ලියපෙකනා මුලැමැදාක දකින්නයි කියලා මොකද්ද මේකේ අදහස් කිරුවේ නැත්නම් මුලින් මැද වෙනස් වෙන්නේ කොහොමද කියලා කියන්නේ? අපිට මයික් එකක් තියනවද? නෑ මයික් එක තියනවා කියලා බැරි. අවසරයි ස්වාමීන් වහන්ස මුලැමැඳග දැනගන්නේ මම මේ විදිහට උස්ම රැල්ලක ආරම්භය කියලා පිම්බීම හැකිදීමෙන් දැනගන්නවා ඊළඟට ඒ හුස්ම රැල්ල ඉහළට ගමන් කරනවා කියලාත් මම දන්නවා ඊළඟට මේ පිටවීම ආරම්භය කියලා අඳුන ගන්නවා මොකද පිටවීම හුස්ම පිටවීම ඒ හුස්ම රැල්ල ගෙවි යාමේ ආරම්භය කියලා දැනගෙන දෙක ගෙවි යන බව මට පේනවා. ඊළඟට ඒ කෙලවර දැනෙනවා ඊළඟට ආය ආරම්භයක් කියලා තේරෙනවා. ඒකයි මට තේරෙන්නේ. ඔය ඒක භාවනා නොකරව කියන්න පුළුවන්. භාවනා කරපගෙන අත්දැකීම කියන්න පුළුවන්. ඔය ওই වාක්‍ය ටික භාවනා කරන්න ඕනේ ඕක රචනය කරන්න. නමුත් අපිට ඕන කරලා තියෙන මේක අත්දකපු කෙනෙක්, අත්විඳපු කෙනෙක් කොහොමද මේක අත්විඳින්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ ලුණු පිළිබඳව රස විස්තර කතා කරනවට වැඩිය ලුණු කැල්ලක් දිවේ තිබ්බහම දැනෙන්නේ මොනවද කියන එක වෙනස් නේ. ඒ නිසා ඔය කියන ක්‍රමයෙන් අපිට ගමනක් යන්න බෑ. එතන තමයි ප්‍රශ්නේ හිර වෙලා තියෙන්නේ. හුස්ම රැල්ලේ මුල මොකද්ද දැනෙන්නේ කියනොට පිම්බීම හැකිලිමක් ගැන කතා කරනවා. හුස්ම රැල්ලේ අග කියනකොට කියනවා පිටවීමේ මුල පටන් ගන්නවායි කිය. ඒක නිකන් වාක්‍ය වචන හැසිරීමක් විතරයි. මොකද්ද දැනෙන්නේ? මොකද්ද අත්දකින්නේ කියලා කියනවනම් හුස්ම මේ හුස්ම මේ පිම්බීම හැකිලිම නෙවෙයි මේක හුස්ම. මේක වම දකුණ නෙවෙයි මේක හුස්ම. මේක සද්දයක් නෙවෙයි මේක හුස්ම. මේක වේදනාවක් නෙවෙයි මේක හුස්ම කියලා කොහොමද දන්නේ? මේ දෙක අතර වෙනසද කියන්නේ නැතුව ඔය කියන ඔය වචන වලින් නඩුවට සාක්ෂි ලැබෙන්නේ නැහැ. මට පිම්බීම හැකිලිම එනකොට හුස්ම කියලා දන්නවලු. ඒ කියන්නේ පිම්බීම හැකිලිම කියලා වෙන කොහෙද ඉන්න කෙනකින් සාක්ෂි ගන්නවා. මම කරන හුස්ම පටන් ගන්නකොට මේ සද්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි හිතවිල්ලක් නෙමෙයි හුස්මමයි. කොහෙද දැනෙන්නේ මොකද්ද දැනෙන්නේ? ඇටහීම කොහෙද තියෙන්නේ දැනීම කොහෙද තියෙන්නේ කියලායි මට දැනගන්න ඕන ළඟේ. මයික් එකට පොඩ්ඩක් කතා කරමු. හිතට දැනෙනවා ස්වාමීන් වහන්සේ. මොකද්ද දැනෙන්නේ කියන එක? හුස්ම මේ වදින්නේ සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි කියලා මොකෙන්ද සද්දෙන් වේදනාවෙන් හුස්ම වෙන් කරලා දැනගන්න. ඒක දැනන්න. කවුරු හරි කැමතිද මේ අත්තලක් දෙන්න? අට උත්තරක් දෙන්න. අපි අයිරින් නොනගෙම අහමු. ඒත් පචක් යයි දන්නේ නැහැ. පත කෙරුවොත් කෝටු මස් කරනවා. අපෝ ඔයාගේ ප්‍රශ්නේ කිව්වා මම. නෑ නෑ හුස්මේ මුලැමැදාග දැනෙන එක කියා ගන්න තේරෙන්නේ නෑ කියනවා. අපි අහනවා අයිරින්ගෙන් ඒකට ක්ලූ එකක්. ඒකට මේ පොඩි අත්තලක්. එතකොට මම සාමාන්‍යයෙන් මුලැමැදාග දකින්නේ හුස්මේ නම් හුස්ම ඇතුළට එන අවස්ථාව නිරීක්ෂණය කරනවා. ඒක වැදෙන වැදෙන තැන අනුව ඊට පස්සේ බලාගෙන ඉන්නවා ඒක නෑ නෑ වැදෙන දැන කියන්නේ නැත්නම් ඔය කියෙවෙන්නේ නෑ වැදෙන නාසයේ අග්‍රේ නාසයේ අන්න ඒ වගේ වෙන දේ හොම්බට දම නැල්ල කියනවා එහෙම නැත්නම් වැදෙන තැන දැනනවා ඒ මොන මල්ලෙන් ගහිලි කතා බෑ මට හුස්ම ගටන් ගන්නකොට නාසික අග්‍රේ දැනෙනවා මට දැනෙන්නේ මොකද්ද උණුසුමක්ද සිසිලක්ද කම්පනයක්ද පිරිමැදීමක්ද කියන එක හරියටම කියන්න ඕන එතකොට නම් උසාවියට තියෙනවා මේ කියලා කරලා කියන්නේ කියලා නැත්තම් මට හුස්ම ගන්නකොට දැනෙනවා. කොහෙද දැන හිතට. ඒක කාටවත් එකකින් කිසිම මේ ප්‍රත්‍යක්ෂණයක් වෙන්නේ නැහැ නේ. ආයසර කියමු බලන්න දැන්. හුස්ම ඇතුල් වීම බලනවා ආශ්වාසය. එතකොට නාසිකාග්‍රයෙන් හැපෙන තැන සාමාන්‍යයෙන් සිසිලට හෝ උණුසුමට දැනීම සිදු වෙනවා. එතකොට ඒ අනුව මම තීරණය කරනවා දැන් හැපුණා. ඊට පස්සේ ඒක ටිකක් වෙලා බලනකොට තේරෙනවා ගෑවිගෙන යනවා. සමහර තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකේ අවසානය වෙනකොට ඒක අවසානය කියලා තේරෙනවා හිතට. ටිකක් වෙලා ඉඳලා ආපහු හුස්ම එළියට එනවා. එතකොට ගැටෙන අවස්ථාව ආපහු නාසිකාග්‍රේ දැනෙනවා. ඒ වාගේ ආපහු බලාගෙන ඉන්නවා හුස්ම යනවා. එතකොට ටිකක් වෙලා ඒක තේරෙනවා අවසానයි කියලා. ඒතර මම දන්නවා දැන් හුස්ම එකක් ඇතුළේලා ඒක පිට වුණා කියලා. ඒ විදිහට බලාගෙන ඉන්නවා කීප සැරයක් වෙනේවා. මේ කියන දෙකේ තියෙන්නේ දැනෙන්න මෙතෙන්ද දැනෙන්නේ මොකද්ද උණුසුමක්ද සිසිලක්ද පිරිමැදීමක්ද කම්පනයක්ද චංචලයක්ද කියලා කියවෙන්නවා ඊට පස්සේ ඒක පටන් ගන්න මන ඒක මැදින් වෙන් වෙන්නේ කොහොමද උස්ම මැදට යනකොට ඒක නාස්පුඩු පුරවාගෙන පුහිරාගෙන යන ගතිය තියෙනවා ඊට පස්සේ ආයස්තරයක් ගෙවෙනවා මේ ගෙවෙන වෙලාවේදී අර තිබිච්ච උණුසුම සිසිලක නැතිවීම මාර්ගයෙන් එහෙම නැත්නම් සාන්ත භාවයකින් තේරෙන පටන් ගන්නවා. විශේෂයෙන්ම කියන්න පුළුවන් මේ මුලැමැදාග දකින්නකොට ඒ තුනම එක සැරේ දකින්න බෑ. පෙන්ුණයි කියලා කිව්වනම් එක විදිහක බොරුවක්. ඔය තුම් පොලක දැකලා ලියනකොට තමයි එකද වෙන්නේ. එහෙම දකින්න පුළුවන් කමක් ඇද්ද නැහැ. මුල හොඳට බලනකොට මුල මැදාග පැනලා ඉවරයි. මැද විතරක් හොඳට බලනකොට මුලාග පැනලා ඉවරයි. අග විතරක් දාගෙන මුල මැද පැනලා ඉවර. අන්නේ වගේ හොඳට බලන්නලා හතරක් පහක් හයක් හතක් අටක් දකින්නකොට තමයි මේක ගොනු කරලා මුලදි මෙහෙමයි මැදදි මෙහෙමයි අගදි මෙහෙමයි කියලා කියන්නේ. එතකොට හොඳටම හිත කර්මන්නේ වෙලා හොඳටම සතිය අරමුණට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක කියාගන්න බැරිකමම යෝගාවචරයට අභියෝගයක් වෙනවා. මම මුලමදාග ෂෝකේට හුස්ම 10ක් 15 බැලුවයි කියලා කිව්වනම් බොරු. ඒක කරන්න බෑ. එතකොට පිනේ පුම්බන තාලෙන් කියන්න පුළුවන් නයාද ගැරඩියාද කියලා. ඒකයි ඔය කට උත්තර ගන්නේ ඒ බුදුම ස්වාමීන් කියනවා කවුරු හරි කියනවනම් මට පිම්බීම හැකිලම එක දිගට 10ක් 15ක් දැක්කන්න පුළුවන් කියලා ඒක අහන ඉක්කන දන්වලු බොරුව තමයි කියන්නේ කියලා. මේ කියන එක කරන බොරු කීමේ අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද යා මේ බොරු කියන්න උනාට කියනවා නෙවෙයි. අපි කතා කරන්නේ දැකපු දෙයක අනුමානෙ තමයි වචනට යන්නේ. එහෙම නැත්නම් ඒකේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක තමයි ණය විපස්සනාවෙන් තමයි ලියන්නේ. දකින්නකොට එකක් දකින්නට අනිත ඔක්කොම පේන්නේ නැතුව යනවා. අන්න ඒ නිසා ඒ වගේ ඇත්ත කතා කරනකොට මේ true to type කියන දේ උත්සාහ කරනකොට පේනවා. හරි අමාරුයි අපි මේ කියන අත්දැකීම එළියට දාන්න. ඉතින් ඒකෙන් මේ මේ ආධුනික යෝගාචර අමාරුයි දාන්න නෙවෙයි මේ කමඨං සුද්ධ කිරීම කරන්නේ. ඊට කියන්න ඕනේ අත් දකින්න දෙය කියන්න ඉදිරිපත් කරන්න sannivedanaya කරන්න පුළුවන් වෙනවා කියන එක භාවනාවේ 150ක් ප්‍රශ්නේ. සමහරව අත් දකින්න ඉදිරිපත් කරනවා. සමහරව අත් දකින්න නැතුව පොත් වලින් බලලා ඉදිරිපත් කරනවා. ඉතින් අන්න ඒක නැති කරලා අපි අවංකව අහිංසකව කියන්න ඕනේ ඉදිරිපත් කරන්න මේ කතා කරලා තියෙන්නේ. ඒක නිසා හොඳට බලන්න මුලමඳ අග ආස්වාස් ප්‍රසආසයේ හෝ පිම්බීමේ අකිලිමේ හෝ වම දකුණේ හෝ මුණ දැකලා බලන්න හදනවා කියලා කියන්නේ සුද්ධ විපස්සනා. එකකට හිත යොදනකොට අනිත්‍යව අවචාවට යනවා. ඊගාසරි තව එකට හිත යොදනකොට ඉසල බලපෙක අවචාවට යනවා. ඒකෙදි කියන ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල යම් අංශුවක් අරගෙන ඒ අංශයේ බර බලන්න ආංශ මේ මේ මොනවද කියන්නේ මේ විශේෂ බර බලන්න යන්ත්‍ර යොමු කළොත් වේගය බලන්න බෑ ඒකේ. වේගය බලන්න යන්ත්‍රයේ සුසර කළොත් බර බලන්න බෑ. ওই ලකුණු දෙක විතරයි තියෙන අංශුවක. එකක් බලනකොට අනිත් එක නෑ මේක බලන්න ඉතින් දෙකම දෙපාරක් බලලා තමයි අපි කොටුවක ලියන්නේ මේක අංශුව මෙන්න බර මෙන්න මෙන්න වේගය කියලා. ඒ වගේම තමයි හුස්මේ උනත් මේ මුරමගාල බලන්න ගියොත් එකක් බලනකොට අනිත් එක පහුවෙලා ඉවරයි. ඒක කියන තාලෙන් තේරෙනවා. එතකොට ඒව නෑ හොඳට මම දැක්කයි කියලා කියනවනම් ඕකෙදින් ටිකක් බොරුවත් එක්ක තමයි යන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අවසානට අහන ප්‍රශ්න කියවන්නේ ඒ ලියලා තියෙන ලියමනේ හුස්ම රැල්ලේ ආරම්භය සහ අවසානය ගැනද දැනීමක් ලැබෙමි. අවසානය අහලා ඊට පස්සේ ඊට පසුව භාවනාව පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙසක් පතමි. ඔව් ඊට පස්සේ ගත යුතු දෙයට යන්න බැරි මේ කියන එක තව විස්තර වෙලා තියෙනවා මදි. ඊට වඩා හොඳට සමීපව හොඳට විස්තර දැක ගන්නා සුලෝ බලන්න ඕනේ. බලලා ඒකේ එහෙලි වුණොත් ඒක ප්‍රකාශයටපත් වුණොත් භාවනා විසින්ම ඊගාව පියවර ගන්නත් වෙනවා. මේකේ අඩුපාඩු සහිත තිබුණොත් ඊගාකට ය아가න්න බෑ. ඒ නිසා නැවත නැවතත් මේක සාදරයෙන් කරන්න කියලා කියනවා. මයික් එක පොඩ්ඩක් අරගන්න. මයික් එක වැඩ කරන්නේ නැහැ. අවසරයි ගෞරවනීය සායනංශ මට මගත් ඉතින් දැනගන්න තව ටිකක් අවශ්‍ය වුණා. දැන් මේ මට වෙන්නේ දැන් මට හොඳට ඒ කියන්නේ හුස්ම ඇතුළු වෙනකොට මේ නිකන් නාසය ඒ පැත්තෙන් විවෘත වීමක් දැනෙනවා. විවෘත වීමක් දැනෙනවා. ඊට පස්සේ නිකන් අර නලයකින් පොඩ්ඩක් යන ගතිය තියෙනවා. ඒතර ගිහිල්ලා ඒ දැන් කිය දුර ප්‍රමාණයක් ගිහිල්ලා එතන නිකන් තදවීමක් දැනෙනවා. එතන තද වෙලා එතන තද වෙලා ආපහු නැවත එනකොටත් අර නිකන් නලයකින් එනකොට ඒක නිකන් මෙහෙම පිම්බෙන ගතියක් දැනෙනවා. පිම්බෙන ගතිය. ඒ ඒ පිම්බෙන ගතිය ආවට මේ පිට වෙනකොට යම්කිසි නිකන් හරි රිලැක්ස් එකක් වාගේ දැනෙනවා. දැන් එතෙන්දී මම මම ඇත්තටම මම තේරුම් ගත්තේ මේ මම මෙතන මුලමදාගේ දකින්නවා කියලා. හැබැයි එකක් දැකලා ඉවරලා තමයි අනිත් එක දකින්නේ. දැන් මට සමිනාජි කියනකොට ඒකයි මේ තේරුණේ මම හරිද සමිනාජි? ඔය මේක බබාගේ භාෂාව තමයි. අපි අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා දැන්. බබාට බෑනේ ව්‍යාකරණ සහිතව කතා කරන්න. මොන මොන හරි දාලා අපි උත්සාහ කරන අන්තිමට භාෂාව තේරෙනවා. හැබැයි හිතනම් සයින්ස් පිට කොහොමවත් යන්නේ නැහැ. දැන් ඒ අරම ඒ විදිහට ඉන්න පුළුවන් කොහොමද? මීහරකේ හුස්ම ගන්න එකේ ෆොටෝ එක බලන්න හුස්ම ගන්නකොට නාස්පුඩු පුම් වෙලා ගිහලා ආයෙ සංපේට. <laughs> ඒක සම්පූර්ණයෙන් අපේ නහය සිද්ධ වෙනවා. ඒක විශේෂයෙන්ම සිද්ධ වෙන හුස්ම ගන්න වෙලාවේ ස්වභාවයෙන් එනවට වැඩියි. ඒ කොහොම කරත් මේ මේ මස්පිඩු වල ඒ වැඩේට වෙන විදිහට මේ තඩිස්සි වීමක් සහ සෑහළු වීමක් සිද්ධ වෙනවා. ඒත් ඒක පිටේ ඉන්න කෙනාට කියත හැකි මෙයා දැන් හුස්ම ගන්නවද හෙලනවද කියලා. ඒ අර නාස්පුඩු වල සිදුවෙන මේ පුංචි පුංචි ක්‍රියාවලිය. ඉතින් ඒක Tamanට වැටහෙනවා ෂුවරකටම වැටහෙන්නේ නැහැ විස්තර අසත්‍යමත් නම්. ඒ වගේම සතියෙමුත් බලන්නේ උදරේ පිම්බීම හැකිලිම නම් නහය ඔය විස්තර පේන්නේ නැහැ. හරියටම නහයට හිත යොදාගෙන හිටියොත් ඒකේ පුංචි මාස් පිටු වල ස්වභාව දැනෙන සීතල උණුසුම කුස්මේ දිග කොට බව ඒක හොඳට පේන්න පටන් ගන්නවා ඒ බලන්න බලන්න බලන්න අර තියෙන ලිස්ට් එකට තව ලකුණක් එකතු වෙනවා ඊයේ දැක්කම නාස්පුඩු තද වෙනවා හුස්ම ගන්න හදනත් එක්කම එතකොට සීතලක් දැනෙනවා ඒක දැනෙන්නේ නාස්පුඩුවේ වම් බිත්තිය වන්නාසුඩු ඇතුල් බිත්තිය වගේ කියන තොරතුරු එකින් එකට එකින් එකට වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ලියනකොට අපි ඒවා සමස්ත කරලා මේ එකතු කරලා තමයි ලියන්නේ. කොතනින් පටන් ගත්තත් හතිය පටන් අරන් තියෙන්නේ. නමුත් සතියේ විවිධාංගීකරණය වෙනකොට ඒකේ සටහන්, එක සටහන්, ආකාර, විවිධ ආකාර සහ ස්වභාව ලක්ෂණ පුදුමාකාර තෝගයක් එකතු වෙන පටන් ගන්නවා. එකතු වෙනවයි කියලා කියන්නේ බලාගෙන ඉන්න හිතයි, බලන අරමුණයි අතර පරතරය අඩු වෙනවා. ඒ වෙලාවට හිතවිලි බාධා එන්නේ නැහැ. ඒකට ශබ්ද බාධා එන්නේ නැහැ. ඒ දවස් වලට වේදනා බාධා ඉන්නෙත් නැහැ. මොකද අරමුණයි හිතයි ඒ තරම්ම සමීප වෙලා තියෙන්නේ. අන්න ඒකට යෝගාවචරය අනුග්‍රහ කරන්න ඕන. ඒකට අනුග්‍රහ කරන්නේ අරමුණෙහි ස්වභාව ලක්ෂණ. ඒකට කියන ධර්ම ඕජාව කියලා කියනවා. ඕජාවක් කියනවනේ අන්නේ ඕජාවට සාදර කරන්න හදන්නේ. ඒ එතකොට වෙන්නේ හිතයි අරමුණයි දෙක අතර සමීප වීමක් වෙනවා. ඉතින් එතකොට අපිට ලැබෙන ලාභය තමයි බාහිරින් එන කරදර ඔක්කොම තේරෙන්නේ නැතු වෙන. මොනක්වත් නැහැ එක්ක බිනම්ද. ඒ මොකද මේ දෙක අතර ඉඩ අඩු නම්, පරතරය අඩු නම් හිතවිලි රින්ගන්න ඉඩක් නැහැ. වේදනා රින්ගන්න ඉඩක් නැහැ. තද්ද රින්ගන්න ඉඩක් නැහැ. ඕවා කල්පනා කරුවොත් ආයෙත් භවනා කරනවා. ඒක සිද්ධ වෙනවා. කරගෙන කරගෙන යනකොට තමයි සිද්ධ වෙන්නේ. මේ දෙක එකතු වෙනකොට ඒ කියන්නේ අරමුණයි හිතයි දෙක එකතු වෙනකොට ලෝකේ 100 100ක්ම දාන දීලා ඉවරයි. ලෝකේ තියෙන හිතවිලි සද්ද වේදනා රිංගන්නේ හිතයි අරමුණයි දෙක අතර පැලිරක් තිබුණොත් විතරයි. වෙනසක් තිබුණොත් විතරයි. ඒ නිසා કોઈ වෙලාවක අරමුණට හිත ගියා නම් 100 100ක් අපි එදාට ශක්විත රජ කෙනෙක් වෙලා ඒ ශක්විත රජුරෝ Taman දිනාගත්ත මුළු ලෝකෙම කාට හරි දන් දුන්නා වෙනවා. ලෝකේ තියෙන ලොකුම දානේ සිද්ධ වෙන්නේ අරමුණට හේතු වෙන වෙලාවේ. අරමුණත් එක්ක ඈත්ලා ඉන්න වෙලාවේ වරින් වර ලෝකෙන් එන වේදනා හිතවිලි ශබ්ද පොඩ පොඩ පටලවිල්ල තියෙනවා. ඒක නිසා දාන කතාවේ අවසාන කතාව තමයි හිත 100%ක් අරමුණේ සතිමත් වෙනකොට මුළු ලෝකයක් හා සම්බන්ධ ආතති අපේ හිතින් නැතිලා. මුළු ලෝකයක් හා සම්බන්ධ දුක් පරිලාහ දෙවිලි දෙවිලි නැති වෙනවා. ඒ වෙනුවට අරමුණ 100 100ක්ම තේරෙන පටන් ගන්නවා. ඒ නිසා එකක් අල්ලනවායි කියලා කියන්නේ ලෝකෙම නැති කරුවයි. ඉතින් ඒ දාන පැත්තෙන් එහෙම නැත්නම් අරමුණ පිළිබඳව පුදුමාකාර තොරතුරු සොයක් කියන කොච්චරද කියනවනම් මේ ආනාපානයේ ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා කියලා තේරෙන පටන් ගන්නවා. අපි මේ අත්දකින ආනාපානය තුල හතරමහා ධාතුන්ම තියෙනවා ලෝකෙම තියෙනවා. ඒක නිසා බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා ව්‍යාමමත්තේ කලෙබරේ සසඤ්ඤීමේ සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි මේ බඹයක් පමණෝ ශරීරයේ සංඥාව සහිත මුළු ලෝකෙම තියෙනවා ඒක මේ වෙනකොට ওই හෙලෝග්‍රැෆික් කලාවේ පෙන්වනවා මුළු චිත්‍රයම ඒකේ තියෙන හැම අංශුවකම නියෝජනය වෙනවා කියන ඒ නිසා තමන් ඇතුළට ගිහිල්ලා එක අංශුවක් දන්නවනම් විශ්වයම දැනගත්ත වෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ එතකොට සංඛාර හැදීමක සිදු වෙන්නේ නැහැ නේද? පව්පින් කිසි දෙයක්? නෑ සංඛාරයක් කරනවා අපි අරමුණට යන්න. අරමුණට සමීප වෙන්නේ නැහැනේ ස්වභාවයෙන් හිත හිටින්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවත මෙහෙවනවා අරමුණට යන්න. ඊට වෙහෙස කරා. ඒක සකස් කිරීමක් තමයි. ඒක මානසිකාරයත් එක්ක චේතනාවත් එක්ක විතක්යත් එක්ක දාලා දාලා දාලා මේ දෙක සමීප වෙච්ච ගමන් අර වගේ ඊට පස්සේ ඒක කාන්දමකට යකඩයක් කිට්ටු වෙනකොට යකඩ කැලේ යම් ප්‍රමාණයක් ගියාට පස්සේ කාන්දම විසින් ඇදලා ගන්නවානේ. ඊට පස්සේ තියෙනවා ආය සංස්කරණය කරන්න ඕනේ, මෙහෙවන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. මේ දෙක යම් ප්‍රමාණයක් ළඟට ආවට පස්සේ ඒක ආලිංගනයක් යනවා. ඊට පස්සේ සංස්කරණය කරන්න ඕනේ. එතකොට තීක්ෂණ බුද්ධිමතෙකුට හිතා ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන් දැන් සංස්කාර නතර වුණා. මොකද්ද අත්දැකීමක් තියෙනවා. ඒක කරන දෙයක් නෙමෙයි, කෙරෙන දෙයක්. ඒක හරියට පෙට්‍රෝල් වලට ගින්දර ගහවන්න ඕනේ නැහැ. කිට්ටු කරනකොට ගිනි ගන්නවනේ. පෙට්‍රෝල් කියන එකට මෙහෙම ගිනි කුර ගහන්න ඕනේ නැහැ. පෙට්‍රෝල් වලට ලං කරනකොට ගිනි ගන්නවා. ඉතින් එතෙන් යනකම් ලං කරන්න උදේ සංස්කාරයක් තියෙනවා. නමුත් අන්තිම දේ දෙක ඒ ඒකට බැඳෙනවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. හැබැයි අවදියට ඉඩක් තියෙනවා. දැන් මමයා ඕනේ වැඩේ යනවා කියලා. ඒකට කියදයි සංස්කාර නැහැ කියලා. මේ ප්‍රශ්නයක් ඒ සම්බන්ධ ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු කන්දක් මුදුරට ගිහිල්ලා මම නිකන් බලාගෙන ඉන්නවා කිසි දෙයක් අරමුණු කරන්නේ නැතුව නිකන් පැනරාමික් වේව් එකක් වගේ. එතකොට මට කිසි දෙයක් බලන්නේ නැහැ නමුත් පේන අවස්ථාවක් එනවා. ඉතින් හිත සමාධිමත් ඒ අවස්ථාව ස්වාමීන් වහන්සේට සමානද? ඒ අවස්ථාව මේ වාගේ අවස්ථාවට සමානද සංස්කාර රැස් ඒකට ඒකට කියන අපි ඒකට එපිතට් එකක් දෙනවා නැත්නම් නිරූපණයක් දෙනවා නියෝජනයක් දෙනවා ඒකට කියන්නේ මත්තක ප්‍රාප්ත සිකප්පත්ත කියලා. සිකරේ උඩටම ගිය වෙලාවේ මුදුන්පත් වෙච්ච වෙලාවක් කඳු නැගීමේ පැත්තෙන් ඒ වගේම හිතටත් අරහින් මෙන් යන කතා මුකුත් නැහැ අපි උඩම දැල්ලේ ඉන්නේ. ඒකට බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා සිකරය කන්දේ මුදම ගලක් නම් ඒ සිකරය ඒක ඝනයි ඒකේ දුවිලි කඳුලක්වත් නැහැ ඔක්කොම හුලඟෙන් පිහගෙන ගිහිල්ලා තියෙනවා. ඒකේ මොනවාක්ද තියෙන බෑ වැස්සෙමුත් එමිලා තියෙන ඒක සිකරය ඒක ඝනයි ඒක ඒකාග්‍රතාවයට උපමාවකට දෙනවා අපේ හිත මුදුන්පත් වෙච්ච උනාට පස්සේ ස්ප්ලිට් මයින්ඩ් නෑ ලයිකින් ඇන්ඩ් ඩිස්ලයිකින් නෑ පින් පව් නෑ හොඳ නරක නෑ හරි වැරදි නෑ ජය පරාජය නෑ නැත්තම් එහෙම කියනවා නම් අෂ්ටෝක ධර්මයේ කම්පාන වෙන සිකර මුදුනටපත් වීමක්පත් වෙනවා ඉතින් ඒකට උගෝදෙනේ බයයි උගෝදෙනේ කැමැති නෑ මොකද අපේ හිත වැඩ කරන්නේ ස්වභාවයෙන් හොඳ නරක තියෙන තැනක තමයි. හරි වැරදි තියෙන තැනක තමයි. ඉතින් එතනදී හිත අයියා වෙනවා. දෙකට බෙදලා අඳු කරන්න පුළුවන්. අර මුදුන්පත් වෙච්ච වෙලාවේ යාට හිතින් වැඩක් නැත්තේ නෑ. එයාගෙන් මේ නඩුකාර පදවියක් අවශ්‍ය කරන්නේ නෑ. ඉතින් ඒකකොට මම ආයනේට තැනක් නැහැ. මාන්නේට තැනක් නැහැ. තෘෂ්ණාවට තැනක් නැහැ. නිසා අපි කියන එකට හරි කම්මැලි කියනවා. හරි පාළුයි. හරි නීරසයි කියලා කියනවා. ඉතින් ඒක දැනගෙන යනවා නම් මෙතන කවුරක්වත් නැහැ එතන පත්විච්ච නැති කෙනෙක් මේ වෙනකොට. කියාට තියෙන අර කම්මැලිකම බය නිසා අපි ඒක තියෙද්දි ආපහු කන්ද පාමුලට බහිනවා. මේ මුදුනේ ගියාලා බලන්න දෙයක් නැහැ කියලා. අන්තිම මුදුනට ගිය මුදුනට යනකම් බලන්න දෙයක් තියෙනවා. මුදුනට කවදා යන්දෝ ගියාට පස්සේ තියෙන ආරහයි බිමයි තමයි බලන්න උඩ මොනව බලන්නේ. උඩට ගියාට පස්සේ ආය බලන්න දෙයක් නැහැ. දැන් පළවෙනි ලෝකේ ඉන්න රටවල් වල මිනිස්සු මුදුනටපත් වෙලා උණ්ඩ පේනවා අපේ ලංකාව වගේ මිනිස්සු ධනෙක පණිකගා උඩට එන්න හදනවා. උණ්ඩ ඒ උඩ ඉඳලා වහකණ්ඩ හිටලා තියෙන්නේ දැන්. අපි අපි තටමනවා තාම මේ කන්ද නගිනවා අනේ සුද්දා ඉස්සර වෙලා ඉන්නේ. අපිට තාම බැරිුණා කියලා සුද්දට කරගන්න දෙයක් නැතුව පල්ලෙහා බලනවා. අපි කක්ක කගා දාඩි දාගෙන පෙරෙන් දඟල නැහැ. මට කිව්වේ මේ 70 ගානක විතර ඉනකොට මම ඇමරිකන් සුද්දියෙකුට මේ ට්‍රාන්ස්ලේට් කරන්න ගියා. ඉතින් ওই සිද්ධි කිව්වම බල දෙහා බලනකොට අපිට පේනවා අපි ඉන්නේ මහා මුස්පේන්තුම. එපාම කරපු මුස්පේන්තු තැනක ඉන්නේ කාල කන්නේ තැනක ඉන්නේ. උඹලා කොච්චර අමුඩ ගහනවද දැන් අපේ තැනට එන්න. ඉතින් උඹලගේ තියෙන තකතිරුකම අනුව අපිට තේරෙනවා. හැබැයි උඹලත් මෙතෙන්ට ආව දවසේ එකයි තියෙන්නේ වහ කණ එක විතරයි. සීදීනසා ගන්න එක විතරයි ඉතුරු වෙන්නේ වෙන මොකක්වත් ඉතුරු වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුගේ තන බුදුහාමුදුරු එහෙම කියන්නේ නැහැ. බුදුජානක කියන්නේ මෙතෙන් වරෙන් ඇවිල්ලා mind your business මේක තේරුම් ගන්න කියලා. ඒ කොහොමද අයිතින්ට ප්‍රශ්න කියවන්න විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න අහන්නයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පර්යංක භාවනාව කිරීමේදී එරමිනිය ගොතාගත් ඉරියව්වට හුරු වූ සිටේ. හුරු වී සිටිනි. ටික කලක සිට පෙර නොතිබූ අපහසුාවක් මෙම ඉරියව්වේදී ඇතිවේ. කකුල් සහ පිටේ වේදනාවක් ඇතිවේ. වරන් ඇතුලේ භාවනාවෙන් නැගී සිටීමෙන් පසුවද පිටෙහි වේදනාව පවතී. මේ නිසා ඉරියව්ව මාරු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් දැනේ. එකම පර්යංකයේදී දෙවරක් පමණ ඉරියව් මාරු කිරීමට සිදු වූ පසු භාවනාව නීරස වී තවදුරටත් භාවනාව කරගෙන යාමට නොහැකි තත්වයක් ඇතිවේ. මේ සඳහා මා කුමක් කළ යුතුද? ඉරියව් මාරු නොකීමට නොකිරීමට වීරය කළ යුතුයදයි ඔබ වහන්සේගේ අදහස් ආවාද පතමි. ත්වන් සරණයි. ඔමෙගේ පරියන්ක භාවනාව ගැන කතා කරන්නේ අපි මේ සියල්ලම කරන්නේ සතිය වඩන්න නම් ඉරියව්ව හෝ වේදනාව හෝ කම්මැලිකම හෝ කොයික තියෙද්දිත් මේ ක්‍රියාවලිය හරහා සතිය තියෙනවද නැද්ද කියන එක රචනයේ කිසිම තැනක සඳහනක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේ මූලික තේමාව අතහැරලා මේ රොඩු පරඩු අල්ලගෙන නටන්න ගියාට භාවනාව ගුණයක් ගන්න බෑ. අපි භාවනා කරන්නේ මේ සතිය දිගට පවත්වන. ඉතින් මේ කොයි ඉරියව්වේද කොහොමද සතිය හොඳට තියෙන්නේ කියන එක කොහොමද සතිය එකින් එකට මාරුවීම් පිළිබඳව පුංචි හරි ඉඟියක් රචනේ තියෙනවනම් සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒ කිසියම් දැනග නැහනේ. ඒ නිසා ඒකේ නා කැමැතිද සභාවට ඒ පිළිබඳ තොරතුරු ටිකක් දාන්න මේ එnde ende ende මේ ක්‍රියාවලිය හරි හතයි හතිය වැඩෙනවද එහෙම නැත්නම් හතිය කැඩෙනවද කියන එක ඒකට නම් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නැත්තම් මේ කොහෙදෝ කියන්නේ ප්‍රධාන නිෂ්පාදන පැත්තක දාලා දැන් මේ අතුරුපල ගැන කතා කරන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ නායකත්ව පුහුණුවක් දෙන්න වෙනවා මෙයාට. first thing first ඒක අමතක කරලා ලිව්වොත් ඉතින් ඒ රචනෙන් ගන්න බෑ ගන්න දෙයක් නැහැ. කැමති නම් අත උසන්න නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී කකුල වදින විට තද ගතියකුත් සීතල ගතියකුත් දැනුණා. එලෙසට දකුණු අතේ බර ගතියකුත් වම් කකුලේ දණහිසට පහළින් පිටුපස පැත්තේ මස් තද වෙන ගතියකුත් දැනුණා. ප්‍රශ්නය පාදයේ යටිපතුලේ හැර ශරීරයේ අනිකුත් තැන්වල දැනීම් වලට අවධානය යොමු කිරීම වරදක්ද? ඔය ඒ ඒ යොමු කිරීම නිසා පාදයේ සතිය පිහිටට බාධාවක් වෙනවද නැද්ද කියන එක මතයි උත්තර දෙන්නේ. පාදයේ ඇහිම තියෙද්දි තව අතිරේක තොරතුරු ලැබුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක එතකොට මූල නිෂ්පාදනයේදී අතිරේක නිෂ්පාදන ලැබෙනවා. අතුරු නිෂ්පාදන. නමුත් මේ අතුරු නිෂ්පාදන ලැබෙන්න ලැබෙන්න හැම එකකින්ම අර පයත් එක්ක පවතින සම්බන්ධය කැඩෙනවනම් එහෙනම් අතුරු නිෂ්පාදන බාධාවක් වෙනවා. ඒකෙත් අර ඉස්සලා කියන එක නා මේ වගේවත් සඳහනක් කළ තිබුණා. දැන් දෙවෙනි එක නා වෙනකොට තමන්ගේ මූල කර්මස්ථානයේ සඳහන් කරලා තියෙනවා. සඳහන් කරගෙන යනකොට වෙන අතුරු බලගෙන කතා කරනවා. ඒත් දැනගන්න ඕනේ මේ ඒ කොන්ද කුලේ අමාරු අතේ බර ගති දැනෙද්දී තාම තමන් ඇවිදින බවත් පයේට හිත ගන්න පුළුවන් බවත් ආරස්සා වෙලා තියෙනවා නැත්නම් ඒව මොකක්වත්ම කරගන්න බැරි ධර්මයට ඔය කියන අතුරුපල කරදර කරනවාද කියන එක සභාගත කරනවා නම් අර ඉස්සලා කරන එක නා වගේම සේවයක් කරනවා ඉස්සලා කරන එක නම් කෙරුවේ නෑ සභාවට අවශ්‍ය තොරතුරු ලැබෙනවා කැමැතිද අත උසන්න එළියපෙකන ඊළඟ ප්‍රශ්නය নমස්කාර වේවා ස්වාමින් වහන්සේට ස්වාමින් වහන්ස පළමු වතාවට මා ඔබ වහන්සේගේ පස් දින භාවනා වැඩමුළුවට ගිය අවුරුද්දේ මා සහභාගී වුණා. එෙහිදී ලබාගත් භාවනාව පිළිබඳ අවබෝධය තවදුරටත් තවත් ස්වාමින් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා ඇසීමෙන් වැඩි දියුණු වූයයි සිතමි. පුළුවන් සෑම අවස්ථාවකදීම සිත ගැන අවදියෙන් සිටීමට උත්සාහ ගත්ෙමි. උදාහරණයක් වශයෙන් සිත යම්කිසි දෙයක් මා ලවා කරවීමට බල කරන විට සමහර විට මට එය දැකීමට පුළුවන් වෙයි. මට ඇති ප්‍රශ්නය නිදා ගැනීමට ගිය විටදී මෙම සිත පිළිබඳ අවදියෙන් සිටීම නිසා නිින්ද අහලකටවත් නොපැමිණේ. සාදු සාදු සාදු. රෑ 12ට නිින්දට ගියත් මෙය මෙසේමයි. එපමණක් නොව හරියටම උදේ 5ට මම අවදි වෙමි. එසේ සිදුවේ. මෙහිදී මගේ ඇඟට කිසිම විඩාවක් නොදැනේ. නමුත් දිවා කාලයේදී මා නොසිතන අවස්ථාවලදී මගේ ශරීරයේ මෙම විඩාව පියවා ගැනීමට තැත් කරයි. උදාහරණයක් වශයෙන් ඊයේ වැඩ ඇරී මා ගෙදර රියපදවාගෙන යන විට ට්‍රැෆික් ලයිට් ළඟදී මොහොතකට මට නිින්ද ගොස් තිබුණා. මේ මා සිතින් සාදාගත් ප්‍රශ්නයක්ද? වරන් ඇතුලේ එනම් දවසකට පැය 8ක නිින්ද ශරීරයට අවශ්‍යයි කියන දැනුම එසේත් නැත්නම් මෙයට වෙනත් විසඳුමක් තිබේදැයි ඔබ වහන්සේගෙන් අසා දැනගනු කැමැත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. ඔව් මේකට නිකන් බොහොම විචිත්‍ර උත්තරයක් ලැබෙනවා කලුකොන්දාවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ ස්වයං ලිඛිත රචන චරිතාපදානයක් තියෙනවා. මම දන්නේ ස්වාමීන් වහන්සේ වෙන්න ඇති ඉස්සල්ලාම වගේ ලංකාවේ විදිහට තමා විසින්ම තමන්ගේ චරිතාපදාන ලිව්වේ. ඒ නිසා තාමත්ම කාර්යශීලී ජීවිතයක් ගත කරපු ස්වාමීන් දේශපාලනට සම්බන්ධ වෙලා වේදිකාවල වලට කිරත් බණ කියලා අමද්දීප ව්‍යාපාරේ මැලේරියා මර්ධන ව්‍යාපාර සමාජ සේවා වැඩ කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට වැඩ කර කර යනකොට වැඩ කෙරෙද්දි නිින්ද යනවා. දේශපාලනඥයෝ කතා කරන්න පටන් ගන්නලු මම වේදිකාවට ගියාට පස්සේ. ඉතින් මම කරන්න කොලයක් කරන් ගිහිල්ලා සටහන් ලියනවලු ඉතින් මට නිින්ද යනවා. කිව්වට විශ්වාස කරන්නේ නැතුළු ඒකළු මේ චරිතාපදාන ලියන්නේ බන කියද්දි තුන් පොලක් නේ තුන් දවසක් නෙන්ද කියලා තියෙනවලු. වටාත් අතේ තියන බණ යනවලු. ආමතුරු බුදියන් ඉඳලා නැගිටිනවලු. ඉතින් මේක කාට කියන්න පුළුවන්ද මගේ චරිත කියලා කියනවා. ඉතින් ඒ වගේ ඩ්‍රයිවිං කරන යනකොට නිින්ද යනවා. මම දන්නවා දේශුන් දෙන රසයෙන් අසලා තියෙනවා. හැබැයි භාවනා කරන එක නම් විතරයි ඒක දන්නේ අනික අයත් ඒක කරනවා. අනිත් අය දන්නේ නැහැ. ඒ පාල පාරේ අයිනේ ඉන්න කට්ටිය දන්නවා ඇක්සිඩන්ට් වුණාට පස්සේ. ඉතින් ඒක නිසා රාත්‍රී නිින්ද, දවල් නිින්ද, රෑ හීන, දවල් හීන කියන දෙකේ ওই මොනම වෙනසක්වත් නැහැ. අපි ඉන්නේ ඇත්තටම හීනෙක. ඉන්නේ හීනෙක. රාත්‍රීට රාත්‍රී හීන, දවල්ට දවල් හීනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්‍රමාද වෙන්න අවදි වෙන්න. දැනගන්න අපි කොච්චරක් මතයකද ඉන්නේ, මදයේද ප්‍රමාදයේද ඉන්නේ කියලා. මොකක් හරි බඩුවක් ගන්න අපි කඩේට යන වෙලාවේදී කෝච්චියට දුවන වෙලාවේදී ඒකට මත් වුණාට පස්සේ අපිට වෙලා වෙන මොනක්වත් තියෙන යන්ත්‍රය එතෙන්ට අනේක විතරයි තියෙන්නේ. ඒ මතේ. ඉතිරිනවා මදේ කිය. ප්‍රමාදේ කිය. ඒ වගේ හැම එකකටම යෙදිච්ච මනසක් තියෙන්නේ. ඒකට ගියාට පස්සේ වෙන ලෝකයක් මතක නැහැ. පිටින්ලා බලන මනුස්සකට තේරෙනවා මේ මනුස්සයාට පිස්සුද මන් දන්නේ එකකට හිත යෙදුනට පස්සේ මෙන්න මොනෝ දෙයක් මතක නැහැ. ඒ වගේ අපේ ඒ ට්‍රැක් මාරු වෙන හැටි. එහෙම නැත්නම් ඉඳපු ගමන් ওই නිින්දකටපත් වෙලා ආපහු එන හැටි. ඒක පුදුම හිතෙනවා. බලාගෙන ඉඳ ගියාම මේ මනසේ එකෙක් ළඟවත් න්‍යාය පත්‍රයක් නැහැ. කාගේ න්‍යාය පත්‍රයක වැඩ කරන්න කියලා කාටවත් අයිතියක් නැහැ. ඒක නිසා අපි මේ දරුවෝ හදන්න හදනවා විනය කරුක් කරන්න හදනවා ආරයට උපදෙස් දෙන්න හදනවා මෙයාට උපදෙස් අත්නවා කියලා කියන්නේ මේ ලෝකෙට පරකාතේ කරන්නේ තමන්ගේ gedara මර්ගාතේ දන්නේ තියයි තමයි. ඉන්නේ භාවනා කරන කෙනාට මේවා කියන්න හිතෙනවා. ඒක තමයි තියෙන අහිංසකකම. ඒක තමයි නිහතමානීකම. අනික කට්ටිය එහෙම නෙවෙයි. නෑ නෑ මට එහෙම වෙන්නේ නෑ කියාගෙන දඟලන්න හදනවා. ඒ නිසා මේ අවදිය මේ ගතිය හුඟක් වැඩි කියලා මහසිසඩෝ සාංශය දැකලා තියෙනවා. ජීවිතේ මධ්‍යම වයසේ පැනපු අයට. වැඩ භාවනා කරන්න ගියාට පස්සේ රාත්‍රී නිින්ද අඩු වෙන්න පටන් ගන්නවා. කෑම ගන්න එපා වෙනවා. හුඟක් වෙලාට ඒගොල්ලෝ හිතන එක භාවනා දියුණුවක් නැත්නම් මේ අසුබ පහළ වීමක් එහෙම නැත්නම් කියලා ඉතින් ඒක නිසා ස්වභාවයේ අන්නරින්ද ජීවිතේ මෙහෙම වෙනවා ඒ භාවනා එක මට්ටමට ආවට පස්සේ දවස් දෙක තුනක් ඒ සාමාන්‍යයෙන් සම්බන්ධ කරලා පෙන්නනවා උද්‍යප්පේ ඥානයේ බලව බලවත් උද්‍යප්පේ ඥානයේ එනකොට යාට දවල් රැ නිින්දද නැද්ද මොකක්වත්ම නැහැ එන්ජින් එක ස්ටාර්ට් කරා වගේ දඩබඩ දඩබඩ ගාගෙන දුවනවා. ඊට පස්සේ බෑ ආයෙසරයක් අර තිබුණ ජීවන රටාවට එනවා. ඉතින් ඒ නිසා ඒ ඒ සෙන් බුද්ධ ආගමේ කියනවා භාවනා කරන්න ඉස්සලා කන්දක් පේන්නේ කන්දක් වගේ තමයි කියලා. මොකද භාවනාවේ හොඳට විපස්සනා නගිනකොට කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. භාවනාවට පස්සේ නැවතත් කන්ද කන්දවයි. අවබෝධය කරන වෙලාවේ විනිවිද දකිනවා. ඒ වෙලාවේදී ඔය නිින්දද කෑමද බීමද මොකක්වත් තකන්න වෙලාවක් එන්නේ නැහැ. නමුත් ඒක ජීවිතේ පුරා පවතින එකක් නෙමෙයි. ඊට පස්සේ ආයශරයක් ස්වභාවික ජීවන රටාවට එන්න පටන් ගන්නවා ටිකක්. ඇත්තටම ටිකක් දියුණු තත්යකටපත් වෙනවා. නමුත් ඒක ලොකුෙන්සක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක වෙන්න අරින්ද තමන්ගේ අර සතිය සතිය පැවැත්ම නැත්නම් සතිය අවදි භාවයේ වැඩි වෙන ගතියකට පේන්න තියෙනවා නම් අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට සතියට අසතිය අහුවෙන්න පටන් ගන්න වෙලාව දැන්. මම මේ කොච්චර අවදියෙන් හිටියත් ඉඳපු ගමන් ඩක් ගාලා නිින්දකට දාලා ගන්නවා මෙයා. මේ යතරමද හොල්මනේ වැඩේ යනවා. ඒක හරි හිතා ගන්න බෑ. කෙරෙන්න ඕන වැඩේ කරනවා. ආයෙත් අවදිලා බලනකොට මම මගේ කයට ඇවිල්ලා හැබැයි අතරමැද ප්‍රදේශේ අපිට කියන්න තියෙන නිින්දක් වගේ තමයි. ඒක ලීන භාවයක් තියෙන්නේ. භාවනාවේදී ගොඩක් ඒක වෙනවා. පරියන්ක භාවනාවේ ගොඩක් ඒක වෙනවා. ඉඳපු ගමන් අවදිලා බලනකොට ඊට ඉස්සර කොහෙද හිටියේ කියලා මතක නැහැ. මේ මෙමරි එක නැතුව යනවා. ෂෝට් මෙමරි එක නැතුව යනවා. ඉතින් ඒක වෙද්දි ජීවිතේට කිසිම මොනවාක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවදා හරි යෝගාවචරයේ අසත්‍ය පිළිබඳව සත්‍යමත් වෙන්න පටන් ගත්ත දවසේ තමයි අපි ඔය කියන්නේ යටි හිතට බහිනවයි කියලා අපේ හිත ඒක බෞද්ධ තේරවාදයේ කියන කතාවක් නෙවෙයි. අපි යටිහිත මොකද්ද කියලා තේරුම් ගන්නවා. උඩුහිත යටිහිත කියලා සාමාන්‍ය ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කාලෙන් පස්සේ වචන එකතු වුණා අපේ පාරිභාෂික શબ્දමාලාවට යටිහිතට යන්න පාර කපන. ඒ නිසා ඒක පිළිබඳව ස්පෙෂලායිස් කරුවොත් ඒක හොඳට දියුණු වුණොත් මේ කාල් ජුන් පස්සේ නම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එක තරහ වුණා. නමුත් කිව්වා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩු හිතේ ඉඳලා අතීතයට යන්න බින්ගයක් අපේ නැටි අපිට කියලා දුන්නා කියලා. නිින්ද ගියාම මොකද වෙන්නේ? අපිට මේ වගේ ඉදෝගන් ස්ලිප් එක පනිනවා. ඒක තමයි ක්සීසොපීනියා කියලා කියන්නේ. අනිත් පර්සනැලිටි එකට ගිහිල්ලා මේ පර්සනැලිටි එකට එනවා. බයිපෝලා යනකොටත් ටිකක් ඒක වෙනවා. පර්සනැලිටි ඩිසෝඩර් තියෙනකොටත් එනවා. ඉතින් ඒක චරිතකින්දලා අනිත් චරිතයකට ගිහිල්ලා මේකට එනකොට අර චරිතයේ ගති ලක්ෂණ මේ චරිතයට වෙනස්. එතකොට ඒ දේ කරපු දේ කියන්නේ භූතෙක් ගහලා යකෙක් ගහලා නැත්තම් පෙරේතෙක් ඇවිල්ලා ඉඳලා හිටියයි අයියයි කියලා. ඒ ටික එන කවුද කරලා තියෙන්නේ? බලනකොට තමන්මයි කරලා තියෙන්නේ. දකුණු මුලෙන් කරන වැඩ වම්මනේ අනුමත කරන්නේ නැහැ. වම්මුලේ කරන වැඩ දකුණු මුලෙන් අනුමත කරන්නේ නැහැ. වම්මුලේ නැගිටිනකොට දකුණු මුලේ චප්ප කරගෙන නැගිටිනවා. දකුණු මුලේ කරනකොට වම්මුලේ චප්ප කරගෙන ඉතින් ඔය ඔය ශිෂ්ට එක එහාට මෙහාට ඔය මාරු වෙන එක භාවනාවේදී අල්ලනවා. අන්නොන්න වෙන මේක ඇතුලේ සදාචාරවාදීකුත් ඉන්නවා කඩප්පුලියකුත් ඉන්නවා. එපා කරපු දහ වඳුරා පට්ට වඳුර එකකුත් ඉන්නවා. එකියක් ගත්තත් එච්චරම තමයි. ওই දෙකම මොළු ඔලු කට්ට ඇතුලේ ඉන්නවා ජොලියට ඉන්නවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක තේරුම් ගන්න කොච්චරක් අපි අපි ගැන විවේචනාත්මක කොච්චරක් අපි අපි ගැන විවෘතව කොච්චරක් අපි අපි ගැන පිළිගන්නා සුළු අතේට යන්න ඕනේද මොනම තාලකින්වත් කවුරුත් පිළිගන්නේ නැහැ. ඔප්පු කරලා පෙන්නුවත් පිළිගන්නේ අපිට පේන තියෙන එකම පෞරුෂත්වයක් තියෙන එකම රුචර්චකම් තියෙන නිට්ටියව යන එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය shift වෙන තැන් තමයි ඔය පෙන්වන්නේ. හැබැයි driving කරනකොට පාරයි ඉන්න කට්ටියට හෙල්මට් ටිකක් අරන් දෙන්න. Tamange helmet එක නැතුවට වරණ එකනේ. බැරි වෙලා හරි සෙනග ඉන්න සංග කැපුවොත් එහෙම ලයිසන් තිබ්බයි කියලා හරියන්නේ ළඟ ඉන්න අයට හෙල්මට් එකක් දෙන්න කියලා තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අවසරයි. අපි සෑම විටම අතීතයේ සිදු වූ දේවල් හා අනාගත සැලසුම් මත අතරමං වී සිටිමු. අපි අනාගත සැලසුම් කරන විට එය කරන්නේ දැන්ය. වරන් ඇතුළේ වර්තමානයේදීය. මේ සතියෙන් බලන විට මම දැන් අනාගත සැලසුම් කරන බව දනිමි. මෙය මම දැන් මෙතන ආකල්පය මත මම දැන් අනාගත සැලසුම් ප්ලෑන් කරන බව දනිමි. මේ වැරදිද? බොහෝ දේ කිරීමට ප්ලෑන් කළ යුතුය. රිට්‍රීට් එකක් ඕගනයිස් කරන විටදීද ප්ලෑන් කළ යුතු වේ. මේ අවස්ථා සතියෙන් මම දැන් මෙතන ආකල්පෙන් බලන්නේ කෙසේද? අතීතයේ සිදු වූ දේ සමහර විට මතකයට පැමිණේ. එවිට මම දැන් අතීත දෙයක් මානසිකාර කරන බව දැන ගැනීමටද මම දැන් මෙතන කියන සංකල්පයම යොමු වන්නේ සංකල්පයට යොමු වන්නේ මේ තරමක් පැටලිරි සහිතය කරුණාකර පහදා දෙනු මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි ත්වන් සර් මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ ඒක දැනනකොට සොරි කියලා හිතෙනවද සතුටක් හිතෙනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරනේ. ඒක තෝකාලාපයක්ද එහෙනම් මේක දැනගැනීමේ සතුටෙන්ද කියන්නේ කියලා. ඉතින් මේ දින එක්කනා මේ අතීතේ සැලසුම් කරනත් වර්තමානයේ අතීතයේ පශ්චාත්තාප වෙනසෙත් වර්තමානයේ අනාගතයේ පිළිබඳ සැලසුම් කරන එකත් කරන්නේ වර්තමානයේ කියලා දැනගැනීම Tamante චකිතයක්ද බයක්ද සතියට උදව්වක්ද නැත්නම් සතියට අරියාදුවක් වශයෙන්ද තේරෙන්නේ කියන කාරණාව අහන්න මට අයිතියක් තියෙනවද කියලා දන්නේ නැහැ. දීපේකන කැමතිද අත උසන්න? ඔතන hina වෙන්න කියලා නෙමෙයි කිව්වේ අත උසන්න කියන්නේ. මේ වගේ දැන ගැනීම අකරතැබ්බයක් විදිහට දකින්නේ නැත්තම් සතියේ ආනිසංශයක් සතියට ලැබෙන ආශිර්වාදයක් විදිහට. ඒකෙ මොකුත් හිතෙන්නේ නැහැ ස්වාමීනි. ඒ වෙනම් ප්‍රශ්නයක් මොකටද අහන්නේ නැන්ද? මොකක් අචිතේ නැත්තම් ප්‍රශ්නයක් ඔය. ඉතින් හැමතිස්සෙම මම දැන් මෙතන කියන ආකල්පය ඒක හරි පැටලිලි වගේ. දැන් අපි හිතමු ස්වාමීනත් කියන හැමතිස්සෙම මම දැන් මෙතන කියන ආකල්පයේ ඉන්න කියලානේ. එතකොට මට හිතෙනවා දැන් අපි මොනවා හරි එකක් plan කරනවා. එතකොට ඒකට මොකක් හරි procedure එකක් හැම එකම ලෑස්ති කරනවා. එතකොට ඒක කොහොමද මම දැන් මෙතන කියන තැනට ඒක ගන්න. ඉතින් plan කරනවා කියලා කියන එක සංස්කාරයක් කියලා කියන්නකෝ. එතකොට මේ වර්තමාන හිත ප්‍රවැත්ම සහ සංස්කාර අතර සම්බන්ධය මොකක්ද කියලා අහන්නේ. එතකොට ඒකට මේ විදිහට උත්තර දෙනවා. වර්තමානයේ ඉන්නකොට සැලසුම් කරන්න ඕනේ නැහැ. වර්තමානයේ ඉඳ සැලසුම් කරන්න ඕනේ. නමුත් වර්තමානයේ හිත පවත්තන්න අතීතයේ සැලසුම් ඕන කරන්නේ අනාගතයේ පශ්චාත්තාපයේ වර්තමානයේ ඉහ දෙකම නැහැ. ඒ නිසා අපිට කියත හැකි අතීතයේ ඉඳන් අනාගතයේ සැලසුම් කරන්න පුළුවන්. අනාගතේ පශ්චාත්තාප වෙන්න පුළුවන්. හැබැයි වෙනකොට මේ දෙකම නැතුව ඉන්න පුළුවන්. වර්තමානයේ ඉන්න පුළුවන්. අපේ අනාගත සැලසුමුත් නැහැ, නිකුත් නැහැ. අපි ඒක නිසා අදිෂ්ඨානයක් කරගන්නවා. අනාගත සැලසුම වෙලක අවශ්‍යයි. පශ්චාත්තාප වුණත් හිත කියනවා නැතුව බෑ කියලා හරි. ඒක කරගන්නවා. මම විනාඩියක් බලනවා. අතීත සැලසුම් කරන්නේ නැහැ. අනාගත සැලසුම් කරන්නේ වර්තමානින වර්තමානින බව දන්නවා. ඒක ඒක වෙරිෆයි කරන්නේ ඒ වෙලාවට ආතතියක් නැහැ. ඒ වෙලාවට අසහනයක් නැහැ. වර්තමානයේ ඉඳගෙන අනාගත සැලසුම් කරන්න පුළුවන්. සංස්කාර සංස්කාර කියලා කියන්නේ පෑදීදියට බොරදී එකතු වෙලා. අනාකූල ප්‍රවාහය ආකූල වෙලා. හැබැයි ඒක ඉස්සර වගේ නෙවෙයි දැන් දන්නවා. දැන් මේ අනාගතයේ සම්මුඛ වර්තමානයේ කියලා. ඒ වගේම වෙච්ච දෙයක් ගැන පශ්චාත්තාප වෙන්න පුළුවන්. හැබැයි ඒක දන්නවා මම කිව්ව එකක් නෙමෙයි හිත ඉල්ලගෙන කරන පරිප්පුවක් කන්නේ. ඒක දන්නවා. අන්නේ දැනීම තුල තියෙන ආතති අඩුවීමක්. ඒ තුල තියෙන අසහනේ අඩුවීම. හැබැයි අර වර්තමානයේ ඉඳගෙන වර්තමානයේ දන්න ගම අසහනයක් ඇත්තෙම නැත්තන. ඒක නිසා බුදුජානකයන් අංගගෙන වර්තමානයේ හිටියට අපිට ආනිසංස ලැබෙන්නේ නැහැ. වර්තමානයේ ඉන්න බව දන්නේ නැත්තම්. ඒ නිසා විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කියලා තියෙන විමුක්තිය ලැබුවට වැඩක් නැහැ. මම දැන් විමුක්තිය ලැබුවා කියලා තියෙන දැනුමින් තමයි අපිට ආනිසංස ලැබෙන්නේ. ඒක නිසා අපි වර්තමානයේ ඉන්නවා. දැන හෝ නොදැන. නමුත් බුදුරජාණන් සාක්ෂික අනුමත අනුගමනය කරලා කරලා දවසක වර්තමානයේ ඉන්නකොට වර්තමානයේ ඉන්න බව දන්නවා. අන්නේ දැනුමට තමයි අපිට කියන්න පුළුවන් නිවන කියලා. වර්තමානයේ ඉඳගෙනම අනේ ඕක ඉතියට වැඩක් නැහැ මට අනාගතේ සැලසුම් කරන්න පුළුවන් කියලා දන්න හැබැයි එතකොට දන්නවා ටිකක් කලබල තියෙනවා. මේ ඉස්සර නම් හිතුවේ අනාගතේ සැලසුම් කරන්නේ අනාගතේ කියලා නෑ දැන් දන්නවා අනාගතේ සැලසුම් කරන වර්තමානයේ කියලා. ඒ දැනුම සාන්තියක් ගෙන දෙනවා. අතීතය ගැන පශ්චාත්තාප වෙන එක ඇත්ත වෙන්නේ දැන් කියන එක සැලසුමක් ගැන දෙන. හැබැයි ඒ වෙනකොට වෙන විකල්පයක් වර්තමානයේ ඉන්න පුළුවන් සැලසුම් සහ පශ්චාත්තාප නැතුව. එතකොට පිපිලම යනවා. සම්පූර්ණ පිපීමක් වෙනවා. නිසා මේකේ ග්‍රේඩ්ස් තියෙනවා එක එක. වර්තමානයේ ඉනකොට වර්තමානයේ බව දන්නවා. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. වර්තමානයේ ඉඳගෙනම කූල් එකේ ඉන්න වෙලාවට අනාගත සතුන් টොප් එකට සිද්ධ වෙනවා. ඒක දැනගන්නවා පෑදී දියට බොරදී එකතු වෙන හැබැයි දන්නවනේ දැන් අනාගතය සැලසුම් කරන වර්තමානයේ කියලා. ඉතින් අන්න ඒ විදිහේ දේවල් ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මහ පුදුමාකාර මේ කාව්‍යමය ස්වරූපයෙන් ඔය ශාන්ත කැමතිතුමා හත් දවසක් රාජ්‍ය සැප විඳලා ඒ නාටිකංගනා මැරලා ගියාට පස්සේ පුදුමාකාර විශ්වෝපයකට යනවා. විශ්වෝපයට ගියාට පස්සේ එයාට තියෙනවා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ කියලා මනුස්සයා යන්නේම බුදුහාමුදුර ළඟට. මොකද අර ගමනේ එනකොට දැකපු නිසා ගියාට පස්සේ පුදුම හිතන්නේ අතීතයේ අනුගමනයක පශ්චාත්තාප වෙන්නත් එපා. අනාගත සත්‍යුම් කරනකොට වර්තමානයේ ඉන්න වර්තමානයේ බඳින්නත් එපා. ඒ කියන්නේ දෙක වෙනකොට ගත්ත පිවට් එකට ගත්ත වර්තමානයේ ඉඳලා ඒකත් බැඳෙන්න දෙපයි කියන්නේ. මේ වෙයිද නහුරං නෝබේ මන්තරේ. මේ සතිය නැත්තම් අපි අපි හිතන්නේ අතීතේ අනාගත අතීතේ කල්පනා අතීතේ ඉඳගෙන අනාගතය කරන අතීතේ අනාගතය කියන මේ කාලේ තුනක කරලා කතා කරනවානේ. ඒක බොරු බව තේරෙනවා සතියෙන් ඉන්නකොට. හැබැයි වුණාට හැබැයි කියන නිසා අපි අර ලස්සන මොහොතේ ඉඳන් අනාගත සැලසුම් කිරීම කරනවා පස්චාය. හැබැයි දන්නවා දැන් ඔය කොහෙ කෙරුවක්වත් කරන්නේ වර්තමාන මොහොතේ තමයි කියන්නේ. අන්නේ දැනීම තුන්වෙනි ආකල්පයකට ඉඩ දෙනවා වර්තමාන ඉඳගෙන යමක් නොකර සිටින හැකියාවකුත් තියෙනවා. වර්තමානයේ වර්තමානයේ ඉන්න බව දන්නේ කෙම්ම. එතකොට පේනවා 100ක් නිකන් තියරිටිකල් මැක්සිමම් යන්න පුළුවන් කියලා. මේ විදිහට එක එකන වර්තමානට ආවත් ලැබෙන ආනිසංස වෙනස්. යාගේ තියෙන සුතමේ ඥානය සහ සම්මා දිට්ඨිය සම්මා සංකල්ප අනුව. ස්වාමීන් වහන්සේ උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ද වර්තමානයේ ඉන්නකොට වර්තමානයේ නැතිව නැතිව වගේ. වර්තමානයේ දැන් ස්වාමීන් වහන්සේ වර්තමානයේ ඉන්න වෙලාවෙත් වර්තමානයේ ඉන්නවා කියලා දන්නේ කියන්නේ ඒකෙනුත් ඇලීමක් නැතුව ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේ නෑ නෑ ආයි කියන්නේ කියන්න හදන දේ වර්තමානයේ ඉන්නවා ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අපි වර්තමානයේ ඉන්නවා හැබැයි වර්තමානයේ ඉන්නවා කියන එකටත් ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා ඒ වගේ උදාහරණයක් කියන්නේ ඒකෙදි කියන්න පුළුවන් වර්තමානයේ ඉඳගෙන අනාගත සැලසුම් කරනකොට පශ්චාත්තාවයක් වෙනවා වර්තමාන ඉඳගෙන අතීතය ගැන දැවෙනකොට පශ්චාත් දැන් වර්තමාන එහෙම එකක් නැහැ. හැබැයි ඒත් මාන්නයක් ගන්නෑ. ආඩම්බරයක් ගන්නෑ. නෑ නම්බුවක් ගන්නෑ. තණ්හා මාන දිට උපයන්නේ. මාවට කාර්යයන් මහලකට වර්තමාන ඉඳගෙන අනාගත දැසුම් කරන මම නන්නේ. මෙයා එහෙම නේ අතී වර්තමාන ඉඳගෙන අතීතය ගැන දැන මම වෙනන්නේ. මොකද අපි අපේ ඇත්තට මේක දැකලා තියෙන දැන් එතෙන්ටත් ඇවිල්ලා. එතෙන්ට ආවත් ඒක මේ මගේ දෙයක්වත් මමවත් මගේ ආත්මයක් කරගන්නේ ඇත්තටම ඒක තමයි අපි හැබෑ නිවහන. වර්තමානයේ ඉඳගෙන වර්තමානයේ ඉන්න බව දන්නක තමයි මනුස්සකම කියන්නේ. වර්තමානයේ අතීතයේ සැලසුම් කරන අනාගතය සැලසුම් කතා දෙයක් නෑ මුර්ගයේ තමයි. සැලසුම් කරන්නම දන්නාමාන දිට්ඨියේ. ඒ වගේ හොදලා ගන්න දෙයක් නෑ. හැබැයි ඒක දන්නවනම් ඊට වැඩිය හොඳයි. දැන් මම පැහැදිලියට බොරදී දාගෙන තියෙන්නේ. අනාකූල බවයි ආකූල කරන්නේ. ඒක කියන්නත් හිතෙනවා. එතකොට තේරෙනවා මේකේ ඊටත් යහතනක් තියෙනවා. වර්තමානට ගිහිල්ලා තණ්හාමාන දිට්ටි නැහැ. ඒ කියන්නේ වර්තමානට ඇවිල්ලා වර්තමානින් බව දැනගත්තරත් ආඩම්බර වෙන්නේ නැහැ. ඒකට අහිංසකම කියලා අපි කියනවා. ඒකට නිහතමානීකම කියලා කියනවා. ඒ නිහතමානිකම තමයි මනසගේ ප්‍රകൃතිය. ඒක මේ බුදු ආමරු කියන දෙයක්වත් භාවනාවෙන් හම්බෙන දෙයක්වත් නෙමෙයි. මේ අනික් වෙලාවේ තියෙන මේ පිස්සුව දඟරේ එහෙම නැත්නම් මේ දඟ දැම්ම දඟ දාගන්න එක ආකූල කරගන්න එක බොර බොරදී එකතු කරන එක ඒක තමයි ති සංස්කාර කියලා සඳහන් කරන්නේ. තේරනා වගේ නිකම් මොඩි. කොළු හොල්ලනවා නිකන් දන්න කෙනෙක් වගේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස උදේ අවදි වී දත්මදින විට නම් මම දත්මදිනවා යයි සිහියෙන් කරනවා. නමුත් ඉන්පසු ආහාර ගැනීම සහ එදිනෙදා සියලු වැඩ කටයුතු කරන විට ඒවා පුරුද්දට කරන බවක් මට හැඟේ. නමුත් සතියෙන් සිහියෙන් වැඩ කළ යුතුයයි මට හැඟුණත් පුරුද්දට කරනවා විනා සතිය ගිලිහි ඇති බවත් මෙන් වැඩ කරන විට වරන් ඇද්ද නිතරම සතිය අවදි ගැනීමට එනම් සිහියෙන් කිරීමට උපදෙසක් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔව් සතියෙන් නැති බව දැනගෙන දැන් මම හිතාගෙන ඉනවා සතියෙම කරන්නම් කියලා. මම සතියෙන් අපි කරලා බලනකොට පස්සේ තේරෙනවා නෑ ඒකෙන් 100ට මෙච්චර ගණන් සතිය නෑ කියලා. අන්න ඒක දැකලා ඒ බව දන්නේක ලොකු දෙයක්. ඒකට පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් නිවන වගේ තමයි. සතියෙන් අසතිය දැකලා පශ්චාත්තාප නොවී ඉන්න පුළුවන් නම් සතිය උප්පරිම බලයට එනවා. සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන පමාදේ න කම්පතිටි සති බලං. පමාඩ වැටුණයි කියලා සතිය නැතුණයි කියලා කම්ප නොවී ඉන්න පුළුවන් නම්. Taman දන්න ඉස්සර මේවා දන්නේම නැතුව හිටියා දැන් දන්නවා මේ මේ වෙලාවේ සතිය නැහැ මේ මේ වෙලාවේ සතිය තියෙනවා කියලා. ඒක නිසා ඒකෙන් අපි ස්වභාවයෙන් මත විමසුමක් කෙරුවොත් සතියින් ඉන්නකොට සතියින් ඉන්න බව දැනගන්න චිත්තක්ෂණයකුත් සතියෙන් නැති බව සතියෙන් සතියෙන් නැති බව සතියෙන් නැති වෙලාවේ සතියෙන් නැති බව දැනගන්න චිත්තක්ෂණයකුත් ගත්තොත් මේ දෙකෙන් වඩා දක්ෂ චිත්තක්ෂණය කුසල සම්පන්න චිත්තක්ෂණය මොකද්ද කියලා අහුවොත් මොකද්ද කියන්නේ කවුරුට එක්කෙනෙක් අත උසමු ඈ මහත් සතිය නෑ සතිය නැතිවලා සතිය නැතිව දන්නවනම් ඒක තමයි අපි ප්‍රතිපදාවේ මේ මුළු සංසාරෙම අපි උපේලා තියෙන දේ. සතිය ඉන්නොට සතිය ඉන්නවා කියලා දැනගන්නවා කියන එක ඉතින් අම්මා මෙල්කම අඬනවා වගේ ඉතින් ඕක පුදුමයක් නෑ නේද ඒක ඇහැටිනේ. දැන් සතිය නෑ නැති බව දන්නවා ඒක පශ්චාත්තාපයට කාරණාවක් කරගන්නේ ඒ සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දැනගන්නකොට වැඩි ආඩම්බරයෙන් ප්‍රතිපදාව ඉදිරියට යනවා මේකට විපස්සනාව කියලා කියනවා සතියෙන් නැති බව පශ්චාත්තාප වීමට අපි කියනවා මේ ඩිසිප්ලිනේරියන් එහෙම නැත්නම් මේ විනයවාදී නැත්නම් සමතේ ඒක තුල විතරයි ආගම තියෙන්න පුළුවන් සතියෙන් නැති වෙලාවේ සතියෙන් නැතිව දැන ගැනීම වඩා හොඳයි කියන තැන කිසිම ආගමකට දෙන්න බෑ කිසිම සංස්කෘතියක් කරන් දෙන්නේ නැහැ නිවන විතරයි තියෙන්නේ ඒක කඩාගෙන යන තැන ඉතින් ඒක අපි ළඟ නැත්තේ නෑ. අපි අර හැම වෙලාවෙම මේ ආගමට බර, සදාචාරයට බර, එහෙම නැත්නම් මේ සුචරිතවාදයට බර, කො සංවිධාන හදාගන්න පැත්තේ තමයි තියෙන්නේ. ඒකෙදි කරන්නේ සත්‍යයෙන් ඉන්න වෙලාවේ සත්‍යයෙන් ඉන්න බව දැනගැනීම හොඳයි. සතියෙන් නැති වෙලාවේ සතියෙන් නැති බව දැනගැනීමත් හොඳ නෑ කියලා වගේ මහා අමන මරි තකතිරු මොලයක් තියෙනවා. ඒක තමයි ලෝකයා කියන්නේ. ලෝකයා කැමති නැහැ සතියෙන් නැති බව දැනගන්නවත් කැමති නැහැ. නැත්නම් සතියේ නැති බව දැනගෙන දැනීමට පවා වෛර කරනවා. ඉතින් එහෙම ලෝකයක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ හිත ඇතුළෙත් බුදුහාමුදුරුවෝ ඉන්නවා හැබැයි ඉතර රැස්සී දෙන්න පුංචි වෙර තියෙන. මාය රැස් විහිදුවගෙන ගෙවි ඉසන පාගෙන ඉන්නේ අපි නම් එහෙම කොහෙද? අති නැත්තම් එහෙම බෑ කියන්නේ නෝ. ඊළඟ ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ මා වසර කීපයක සිට පැයක පමණ උදේවරුේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටන අතර හැකි සෑම විටම සතිමත් වීමට උත්සාහ ගනිමි. දැනට වසර කීපයක සිටම සමාධිගත වීමට ඉක්මනින් හැකිවන අතර භාවනා පටන්ගෙන අවසානයේ දක්වා සුඛයත් විඳිමි. පර්යංක භාවනාව කරන වේලාව හැරුණ විට එදිනෙදා වැඩ කටයුතු කරන අවස්ථාවලදීද සුඛය දැනෙන අවස්ථා පවතී. මෙම සුඛය පිළිබඳ මට කිසිම ආශාවක් නොමැත. එහෙත් භාවනාවේ ඉදිරි පෙවරට යාමට මේ බාධකයක් විය. පසුව මේ පිළිබඳ මා සිතින් විග්‍රහ කර බැලුව විට මට අවබෝධ වූයේ මේ සුඛයෙන් මට අත්විඳීමට නොහැකි වන්නේ එය මා සුඛයක් ලෙසින් හඳුනා ගන්නා බැවින් විය යුතුයයි සිතා මෙය මා ගණන් නොගත යුතුයයි සිතුවෙමි. වෙනත් ලෙසකින් කිවහොත් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී ඇති මේ අවස්ථාවේ තවත් සංකාර ඇති නොකරගත යුතු යන අවබෝධය මා තුළ පහළ විය. ඉන්පසු සිදු වූයේ කිසිම සංඥාවක සංඥාවක් සංකාරයක් නොමැති තත්වයකට පත්වීමයි. එනම් එය තද බල නින්දකටපත් වූවා වැනි. ඔබ වහන්සේ විසින් විසින් දේශනා කරන ලද ආනිඤ්ජ සප්පාය සූත්‍රයට සවන් දුන් පසුව මේ අවස්ථාව එනම් නාම රූප සංසිඳුණු අවස්ථාව සංඥා වේදිත නිරෝධය වෙන්නට ඇතැයි යන හැඟීම මට ඇතිවිය. මා වැරදි නම් ඔබ වහන්සේගේ කාරුණික අවවාදය අපේක්ෂා කරමි. මෙම අවස්ථාවට පත්වන විට ඇතිවන මූලික ලක්ෂණ කීපයක් පැහැදිලි කිරීමට කැමැත්තෙමි. 1. පළමුව මෙම කිසිවක් නොදැනෙන තත්වයට පස් වූ පසු මට දැනෙන්නේ පැයක පැයක ගතවන කාලය විනාඩි දෙක තුනකින් හමාර වූ ලෙසයි. දෙවනුව කොතරම් සූක්ෂම ලෙස අවධානය යොමු කර සිටියත් මෙය සිදුවන්නේ කුමන විටකදීද භාවනාව හමාරවන්නේ කෙසේද යන්න ගැන දැනීමක් නැත. තුන්වනුව මාගේ එලාම් එක නාද වීමට විනාඩිය විනාඩියක් දෙකකට පෙර භාවනාවෙන් අවදි වේ. හතරවනුව මේ කිසිවක් නොදැනෙන తත්වය ඊ타ත්ම සනීපදායක එකක් වේ. මාලත් අත්දැකීම හා මා ලැබූ අවබෝධයන් નિවරදිද යන්නත් ඉදිරි භාවනා කටයුතු දියුණු කර ගැනීම සඳහා මා අනුගමනය කළ යුතුද යුතු දෑ පිළිබඳවත් ඔබ වහන්සේගේ කාරුණික අවවාදය බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව ආ නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ ওই විග්‍රහය මේ සමත භාවනාවේ තුන්වෙනි ධ්‍යානෙ ඉඳලා හතරවෙනි ධ්‍යානට යන කතාවේ ගැප් වෙලා තියෙනවා. තුන්වෙනි ධ්‍යානෙදී තියෙනවා සුඛ උපේක්ෂා සහිත තුන්වෙනි ධ්‍යානය කියලා. එතකොට අපිට ගන්න ගන්න හුස්මක් පාසා මේ සුඛ පරිසංවේදී අසසිතාමිති සික්කති සුඛ පරිසංවේදී පස්සසිතාමිති සික්කති සුඛේමයි සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme antaradhaapeti upasameeti කියලා ආනපන සති සූත්‍ර සත්වචන්සේ සඳහන් කරනවා. එතකොට ඒක පිළිබඳ තියෙන උපේක්ඛාවක්. උපේක්ෂා උපේක්ඛා සති උපේක්ඛාවයි ප්‍රීතියයි කියනවා. ඊට පස්සේ මේ උපේක්ඛාව හතරවෙනි ධ්‍යානට යනකොට අදුක්කම සුඛ බවටපත් වෙනවා. එතකොට සුඛේකුත් නෑ උපේක්ඛා සති පාරිශුද්ධ හතරෙනි ධ්‍යාන යනවා. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලා අපි විතක්ක ਵਿਚාර ඊගාට ප්‍රීති ඊගාට සුඛ ඊට පස්සේ අන්තිම අදුක්කම සුඛ tattete යනකම් මේ හිතේ වේදනා චෛතසිකයේ පෙරලිකාර අවස්ථා හතරක් වෙනවා. ඉතින් ඒව ඔක්කොම තාම සංඥා වේදිතේ නිරෝධය නෙවෙයි තාම රූප ධාන වලයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේවා එකම දේ ලක්ෂ වාරයක් කරනකොට ඒ පුදුම ගැඹුරක් තියෙනවා මේකේ. ඒකෙතන ගියාට පස්සේ හිතෙන්නේ අම්මෝ කවදාකවත් නැත්නම් සැපකට මේකනම් කෙලවරම වෙන්නේ නැති කියලා තරම් හිතනවා අම්මා අප්පා කාටවත් පුදුපු නැති එකක් කියලා. නැත්නම් ටික වෙලා කියනකොට ඒකත් පිළුණු වෙන පටන්. ඊට වැඩිය හොඳ එකක් හම්බ වෙනවා. ඊට පස්සේ හිතනවා ඒක නම් හොඳ මේක කියලා. ඒක ටිකක් යනකොට ඒකත් පිළුණෙලා ඊට පස්සේ හොඳ එකක් යන එක මේකේ එකිට එකක් එකිනෙකට සාපේක්ෂව ඉදිරියට යන ගමනක් තියෙන්නේ. ඉතින් හැම වෙලාවකම අලුත් නවම ගතියක් යෝගාවචරයට තියෙනවා. නමුත් ටික වේලාවක් ඒක අත්දකින්නකොට නිකන් පහු පහු වෙනකොට වැඩි කොහො කොහො වෙන ගතියකට යනවා. ඊගාවකට නම් ඒක නිසා මේක භාවනා ජීවනයේදී ඉගෙන ගන්න පාඩමක්. ඒකේ හත්තට සැරයක් මේ පාඩම ඉගෙන ගන්නවා. ලැබෙනකොට නම් බඳපු අලුත වගේ. ටිකක් වෙලා යනකොට මෙන්න બોලේ මේ ගෑනිට මං එපාරු දැන්. තෙල් ගහලා ඉස පීරා කොණ්ඩ බඳපුවාම මෙන්න બોලේ මේ ගෑනිට මං එපාරු දැන් කියලා ගෑනිටත් මිනිහා පාරන මිනිහටත් ගෑනි පාරන. ඒක දැනගන්න ඕනේ මේ වගේ ගොරෝසු ගොරෝසු දේවල් සියුම් සියුම් දේවල් වලින් ප්‍රතිස්ථාපනය කරගෙන යන ගමනක් තියෙන්නේ. මේක කිසිම තැනක නතර වුණොත් මොනම තරක් හරි ඇල්ලුවොත් අපි අහුවෙනවා. මේක මතක තියාගන්න මේ ජවනිකාවක් විතරයි නාඩගමේ මේකට දෙවි තව එකක් තියෙනවා. මේට වැඩි තව එකක් තියෙනවා. ඉතින් ඒක පෙරලි පෙරලි පෙරලි පෙරලි අnderන එකයි තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරන්න හදනවා මේකේට නමක් දාලා ස්ථාවර කරගෙන බුද්ධියට සින්න කරගන්න. බුද්ධිය සින්න කරන්න යන්න තැනම ටැග් ගහනවා. නීති එකන එක එකන ඔය අර ධානය ලැබුවා මෙව්ව ලැබුවා කියලා කියනකොටම මට හිතෙනවා අනේ මේ යක්ෂයෝ මේ ලැබිච්ච දේම ඇණයක් කරගෙන කරදරයක් කරගෙන ටැග් ගහින්න හදන ඊට පස්සේ ඉතු ගමනක් නැහැ ඉතින්. ඒ මේක කියවපා ඉන්න මිසක් ආ ඉදිරියට යන්න හම්බෙන්නේ. ඉතින් මේ හම්බෙච්ච බුද්ධ ශාසනයේ බාධාවක් නැත්තම් බුදුහාමුදුරුත් එක සංසන්දනය කරනකොට අපි උපේලා තියෙන දේවල් මොන තරම් හුණු බිජ්ජත් තරම් වටින්නේ නැණි. කියාවහන තියා කැකියා වෑමෙන් වෙන්නේ ඊගාට යන්න තියෙන පාර නැති වෙනවා. ඉතින් ඒකේ පොඩි කියා වෑමෙන් පොඩි ජොලියකුත් නැත්තුව නෙවෙයි. සංසන්දනේ තේරුම් ගන්න ඕන මතක තියාගන්න අපි මේක ලැබුවයි කියලා හිතලා උදම් වෙන හැම වෙලාවකම ඊගාවදී ලබා ගන්න තියෙන අවස්ථාව පැහැරගන්න. ඒ නිසා මේකට අරවණන් නන්දාන්න යන්න එපා. පුළුවන් නම් භාවනා කරන ලැබෙන ඊටාම ගැඹුරු අත්දැකීමකට පුළුවන් නම් නමක් නොදා ඉන්න. නිවෙනින් තමයි නතර වෙන්නේ. නමක් දැපු හැම වෙලාවෙම ටැක්කේ. අපිට බෑ නමක් නැතුව ජීවත් වෙන්න අපි ඇඩ්වර්ටයිස්මන්ට් සයිකොලොජි එක ඉන්නේ. අපි මේ මේ අපේ ප්‍රොඩක්ට් එක මේ ප්‍රොමෝට් කරන්නයි දඟලන්නේ. ඒ ප්‍රොමෝට් කරන දඟලන හැම වෙලාවෙම මෙත් ඇහිවීමක් වෙනවා. ටැග් ගහිල්ලක් වෙන නිසා ඌව නම් දාන එක හිතේ හැටි ඒවට පණ දෙන්න එපා. ඒක මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කර ගන්න එපා. ඊගාව පියවර බලන්න. අන්නේ විදිහට හොඳින් වඩා හොඳ තීරුම් ගැනීමෙන් ගැනීමේ කලාව අල්ලගත්තොත් මට හිතෙනවා නිවන් දකින්න ඕනෙමත් නැහැ. ඒ ඒ කලාවම නිවනක්. සීමා කරන්න බෑ. එයාගේ මනස කවදාකවත් සීමා කරන්න. අප්‍රමෙය මානසිකත්වයට වෙන්නවා. අද තියෙන එක හොඳයි. මේ මේක ඉවර නෑ. මේක ගැන නම් වරන් දාගෙන පාටි දම දම ඉන්නේ. ඊගාවකට ගියා. අන්න එහෙම ඩයිනමිසම්. ඒකට කියන්නේ ඩයලෙක්ටික් කියලා. ඩයලෙක්ටික වාදී කියලා කියනවා. ඒ ගැට ගැට ගැට ගැට යනවා මිසක්කා මේ ලැබිච්ච දේ තහවුරු කරගන්න ගන්න උත්සාහය නිසා ඒක අවශ්‍යයි මම දන්නවා උත්සාහයට උනටදී බර දීපු ගමන් ඒකට තමයි ඒක තමයි ඇණයක් වෙනවා කුරුසියක් වෙනවා බැටෙනවා ඉදිරි ගමන බාධා වෙනවා ඉතින් ඒකට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ කෝච්චි පිටියක් හදලා තියෙන්නේ ඒකට නැගලා මිනිසුන්ට යන්න කම්පාර්ට්මන්ට්ස් ඉතින් ওই අනුරාධපුර පැත්තේ ස්ටේෂන් එකක් නැත්තම් කෝච්චි පෙට්ටිය පාරෙන් අයින් කරගෙන යන කතියට ටිකට් දෙන්න පටන් ගන්නවා ඒකේ ඉඳලා. ඊට පස්සේ පෙට්ටිය ගමනක් නැහැ. පෙට්ටිය ස්ටේෂන් වෙනවා. తాවකාලික ස්ටේෂන් එකක් වෙනවා. ඊට පස්සේ යන අයට ටිකට් දෙනවා මිසක කෝච්චි පෙට්ටිය ගමන නතර වෙනවා. අපිත් මේ එක එක දැන් අල්ලගත්තට පස්සේ අපිට වෙන්නේ තර කෝච්චි පෙට්ටිය පාරෙන් අයින් කරලා කම්පාර්ට්මන්ට් එක තිබුණු පෙට්ටිය ස්ටේෂන් වෙන්න පටන් අර ගන්නවා. ඒකේ සියුම්ම දේ තමයි මේ මම මෙතන ඉන්නේ කියලා ලේබල් දෙන්න හදන එක. ඉතින් ඒක මේ ගොඩින් මහත්තයා ඉන්න කාලේ කියනවා ඒ නිල්ලඹේ සුත්ත නිපාතේ කියන පොතේ බුදුන් දැක්ක රහත් උනා. ඉච්චරමයි තියෙන්නේ. අතරමැදි අවස්ථාව මොකුත් නැහැ. මජ්ක්‍ධිම නිකායට යනකොට දීගණිකාය වගේ වගේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියක් කියලා හතරක් තියෙනවා. මදුපින්ඩ මේ රතවිනීති සූත්‍රයට යනකොට සෝවාන් මාර්ගයේට විසුද්ධි හතක් තියෙනවා. ඊට පස්සේ යනකොට අට්ඨාරස විපස්සනා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ යනකොට එක එක විපස්සනාවක් මූල මධ්‍යම උත්කෘෂ්ඨ කියලා තුනට කඩන. ඒකට 18 වැඩි කිරීම තුන. දැන් එnde end end කෙස් පැලෙනවා. කෙස් පැලෙන තර්ක. නමුත් මුලින් පාරේ බුදුහාමින ගාලේ ගියා රහත්තුම ඉවරයි. frog jump into the old pond plop. දැන් මේ සෝවාන් එක මනිනවා ධානත් මනිනවා කිරනවා නතරන් කිරනවා වගේ. ඉතින් මාන්නේ තමයි වැඩෙන්නේ. කිරනවා කියන්නේ මනිනවා කියන එක. මනිනවා කියන්නේ මාන්නේ. අනිත් ඔන්නෝක වල්ලට දාලා. ඊගාවට කරන්න තියෙන එකට හිත හදාගන්නේ. අමාරුයි කිව්වට අමාරුයි. එහෙම ඉන්න කෙනාට මට කියන්න පුළුවන් ජොලියට වගේ ඌ නිවනේ තමයි ඉන්නේ. මොක්කකටවත් අහු වෙන්නේ අනික කටේ ඌ අල්ලන්නත් හදනවා. මුඛාටවත් අහු වෙන්නේ නැහැ නිකන් ග්‍රීස් යකයිකේ පහුගිය දවසට නෝර පැත්තේ හිටියා. එන්දකොරේ ඇවිල්ලා ගෑනු පිටිපස්සට යනවා. ඌ අල්ලන්න ගියා ඌ අහු වෙන්නේ නැහැ ඌ ග්‍රීස් ගාගෙන ඉන්නේ යන්නේ. උඩ කියන්නේ ග්‍රීස් යකා කියලා. අන්න ඒ වගේ එකක් පුරුදු කරගන්නකොට මං කියන්නේ කොස් කවනකොට පොල් දෙ ටිකක් දාගන්න ඉල්ලා. කොස් කපන බව දැනගෙන කියලා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් වර්ෂ 2006 දී මෙම විහාරස්ථානයේදී ප්‍රථමයෙන් පවත්වන භාවනා පවත් වූ භාවනා වැඩමුළුවේදී ආධුනිකයෙක් ලෙස භාවනාව ආරම්භ කළ මම නොකඩවාම භාවනාව කරගෙන යමි. මා රැකියාව වෙනස් කරමින් වෙන වෙන රටවල් විශ්දියත් මාගේ ප්‍රතිපදාව මා දිගටම කරමි. නමුත් සතිය පිහිටුවීමේ වැදගත්කම මට දැන් හොඳින් වැටහෙන වැටහෙන බැවින් නිතරම සතියෙන් එදිනදා ජීවිතයේ ගෙවීමට උත්සාහ ගන්නෙමි. මාගේ රැකියා වැඩත් නොයෙකුත් දේවල් නිසා මට පර්යංක කාල සීමාව පර්යංකේ සඳහා යොදාගත් කාල සීමාව කෙටි කරන්න සිදු වූ අතර මා සිත දෙස බලමින්ම සතිමත්ව ජීවත් වන විට කෙලෙස් අඩුවන බවක්ද මට පෙනේ. මේ ආකාරයේ ජීවන ක්‍රමය නිවැරදිදයි කරුණාවෙන් පාදා දෙන්න. සම්නස් මේකට මේකට යටින් තියෙනවා පොඩි තව කොටසක් ඒක ප්‍රශ්නෙට අදාළ නැහැ මම ඒක පසුව කියවන්නම්. නෑ ඒක කියෝ. ඒකට අරකට උත්තරය. එහෙම අප සියලු දෙනාටම මේ මහඟු අවස්ථාව ලබා දුන් අප විහාර විහාරස්ථාන විහාරස්ථාන ආධිපති ගරු විජිත ස්වාමින් වහන්සේටත් එකල මූලිකව සියලු කටයුතු සම්පාදනය කළ භද්‍රා සමරකෝන් හා දයා සමරකෝන් යන දෙපළ ඇතුළු විහාරස්ථානයේ කාරක සභාවටත් මාගේ ගෞරව ප්‍රණාමය පුද කිරීමට මම කැමැත්තෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. මට මුලේ ඉඳලම සැකයක් තුනක බද්දා ලියලා දාන්න ඇති කියනවා. <laughs> බද්දා ඈ අනේ උඹට තේරෙන්නේ නැහැ ගෑනුන්ට තේරෙනවා වද්දරම තමයි ඔක ලියලා දාන්නේ හැබැයි වම්ම තිල් ලියන්න ඇති මොකද අට්ටකුරු අහු වෙනවනේ එද බද්දා ලිවේ ඒකටත් කවුරු හරි දාන්න ඇති අත උස්සන කිව්වොත් භාද්‍ර කියන්නේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔය ඒක තමයි හොඳ කතාවක් කිව්ව එක පාරක් බද්දට මම අදත් කියනවා ඒක. ඒ නුවර නිදහස් උත්සවේ මේ ම ඈ ආ නැ කියුම් බයන කතාව. නිදහස් උත්සවේ නුවර ප්‍රධාන ජාතික උත්සවේ පවත්වනකොට නිදහස් උත්සවේ ඉවරලා මාලිගාවේ ළඟ තියෙන වැව මැද මල්වැඩි ප්‍රදර්ශනයක් තිබ්බලු. ඉතින් ඒක ප්‍රදර්ශනය පටන් ගන්න රෑ 8 විතර වෙන්න eBay. ඉතින් ජාසුසය ඉවර කරලා මල්වේටි ප්‍රදර්ශනයේ අතරමැද නේවි එකෙන් ඇවිල්ලා ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරාලු ජීවිත ගලවා ගැනීම කියන්නේ කවුරු හරි මොකද කියන්නේ ලයිෆ් සේවින් සිස්ටම් ඒ කිය ඒගොල්ලෝ කිව්වලු කවුරු හරි බතුට පයින්න අපි ඇවිල්ලා බේරනවා ඒක එක පයින්නේ එදිටස් කියලා කළා හරි රුපියල් 5000ක් දෙනවා පැනපගෙන ආගෙන දැන් වෙලා වෙනවා කවුරුත් පයින්නේ ඒ 10000 ගෙරුවා කවුරක් පයින්නේ 15000 කරා. එන් දැන් ඒක මල්විරි වලටත් වෙලාව කිට්ටු වෙන එක පාට වයසක සුදු මහත්තයෙක් වතුරට බැන්නලු ස්ක්‍රීස් කාලා බෝට්ටුවෙන් ආවලු ගත්තලු අරගෙන ගිහිල්ලා මිනිහා දඟලනවලු හරියට. ඇදගෙන ගිහිල්ලා ස්ටේජ් එකට නංගලා රුපියල් 15000 පූජා කරා. පුත්පෝ දීර්ඝකවලු අපිට මේ ඩිමොන්ස්ට්‍රේෂන් සාර්ථක කරන්න මේ මාත්‍ය බැනපෙකට අපි බොහොම ස්තුති කරනවා. මහත්තයා විනාඩි 5ක් කතා කරන්න දෙනවා. ඒක ඊට පස්සේ ගිහලු මහත්තයා කරුණා කරලා මාව නිදහස් ඉක්මනට මට යන්න දෙන්න මාව තල්ලු කරපු එක අල්ල ගන්න ඕන කියලා. ඒ වගේ මාව අමාරුවේ දාලා මද්ද ලකුණු ගන්නවා. ඉතින් ඒ නිසා මේ ජීවන රටාව හොඳද කියලා බද්දයෙන් අහන්නේ. එතකොට බද්ද දෙන උත්තරය බාර ගන්න එකයි තියෙන්නේ. නැත්නම් අයිරින්ද දන්නේ නැලිවේ. නෑ ස්වාමීන් වහන්සේ මම ලිව්වනම් මම කියනවනේ අහනවා ස්වාමීන් වහන්සේ කියල්ලෙලල්ල ඔය ඔය පරණ නාකි කට්ටිය ඉන්නේ ටිකයි මේ කියන්නේ තෙන් ආපු කට්ටිය නෑ නෑ ස්වාමීන් තරුණෙක් ඉතින් ඒක නිසා ඒක ජීවන රටාව හොඳ නම් බුදුරජාණන් වහන්සේ ආකල්ප දෙකයි දෙන්නේ ආතතිය අඩු වෙනවා නම් අසහනෙ අඩු වෙනවා නම් ඒක තමයි ජීවන රටාව main thing is not to worry කවුරු මොන දෙයකින් හරි කොච්චර ලාභ ලැබුවා සත්කාර ලැබුවා සම්මාන ලැබුවත් ආතතියෙන් ජීවත් වෙන්නේ කක්කා අසහනින් ජීවත් වෙන්නේ මුරුගයි මුරුගේසු එයිසා එන්නේ එන්නේ ජීවිතේ ළමා ජීවිතයක් වෙනවා සෙල්ලක්කාර කුරුළු ජීවිතයක් වෙනවා නම් ඔච්චරයි බුදුහාමුදුරු කියන්නේ ඉතින් අපි සෝරි අපි හිතනවා කුරුසිරිතල යන ගැහුවාගේ දිව දික් කරගෙන ඉන්න එක තමයි ආගම කියලා නෑ එන්නේ එන්නේ එන්නේ බුද්ධංශ කියන්නේ යේන යේනෙහි උද්දේති සපත්ත බහරෝ උද්දේති යේන යේනෙහි පක්ඛති සපත්ත බහරෝ පක්ඛමති පක්ෂියෙක් ගිලින්න ගියාම තඩු දෙක දිගේ ඇරියා ගියා ගියප තැන වැහුවා ඒකේ භාවනා කරපෙන්න පාත්‍රයේ සූරයි ගත්තා ගියා එච්චරයි අර සහැල්ලු ජීවිතේ තමයි තියෙන්නේ ඒක අපිට කොච්චර සැකද කියනවනම් සහැල්ලු වුණත් අල්ලපු ගෙදරින් අහනවා මම ලස්සනද කියලා තමන්ට ෂුවර් නෑ තමන් ළඟ නෑ යාඩ් ස්ටික් එක. තමන් දන්නේ මේ මොකද්ද මේ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද අතරමැද හම්බෙන අවස්ථාවල් මොකද්ද අන්තිමේ කියලා. අතරමැදත් එකයි මුලත් එකයි අගත් එකයි සහැල්ලුව අසහනේ නැතිකම අද ටෙක්නොලොජි එක මොකද කරලා තියෙන්නේ අද මේ දේශපාලනඥ මොකද කරන්නේ අද මේ අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාවෙන් කොතෙන්ද අපි යන්නේ අපි මේ අඳින්න හදන සමාජ සැලැස්මේ අපි කොතෙන්ද යන්නේ කියලා බැලුවොත් තන්නේ කර මුලැමැදාග තුනේම කක්කා මම දන්නවා මේ ප්‍රොෆෙෂනල් ස්කිල් තියෙන කට්ටියට රිදෙනවා ඇති. ආ එහෙම කට්ටිය නෙමෙයි එහෙම කරන්නේ. අද මේ අපි හදලා තියෙන හැම එකකම කරන්නේ අපි එන්නෙන් ආතතිගත වෙලා. එන්නෙන් එන්නෙන් අසහනශීලී වෙලා. ඒකත් නම් කමකුත් නැහැ. අනේ අර පොඩි දරුවෝ ටික කන්න එපා. ඕගොල්ලන්ගේ දරුවෝ බව හැබැයි වගේ කිනකොටවත් සුදුසුකමක් නැහැ දරුවෙක් හදන්න. වදන්න අයිතිවාසිකම තියෙනවා. එකෙකුටවත් නැහැ. ඉතින් අපිත් කරන්නේ අරුණ්ඩර ආතතිය අපේ අම්මලා තාත්තලා අපිට දුන්නා වගේ දෙන එකයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අමාමෑණි. එන්නේ මොන ආතතිය කියන මිනිසෙකුටවත් ආතතිය නැති කිරීමේ පාර කියලා දෙන තියෙන ආතතිය නැති වුණත් ඒකද පාර කියලා අනුන්ගෙන් අහනවා කියලා කියන්නේ මේ ණයට හරක් බලන බිස්නස් එකක් නෙකදී. මම යදින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ධම්මික හඳුරන්න 78 79 මට කතා කරලා කිව්වේ සහැල්ලු වෙන්න බලපන්. මුළු බුද්ධ ආගම කියන්නේ ඔච්චර ධර්ම කියන්නේ ඔච්චර විනය කියන්නේ ඔච්චරයි. නමුත් බලනකොට මේක අල්ලගත්ත ඔක්කොම කුරුසිල් තියලා එනගත්තව එන ගහගත්තා වගේ පුදුමාකාර මීමැස්වර කාර්ය වගේ මට බේ. ප්‍රතිපදාවේ යන කට්ටිය. ඒ නිසා තමයි සහන්තියක්, සහැල්ලුවක්, අසහනයක් අඩු වෙනවා නම් එච්චරමයි කියන්නේ ඒක පිළිබඳව නැති ඇති කරගත්තේ නැති සද්ධාව තමයි අපිට කරදර කරන්නේ. ඒ නිසා මම බද්දා නිදහස් කරනවා. ආයතන නිදහස් කරනවා. මේ අපි යන ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ අවසරයි. තව ලිඛිත ප්‍රශ්න පහක් තියෙනවා භාවනාවට ටිකක් සම්බන්ධයි පොදු. නමුත් මට එක්කෙනෙක් ඇවිල්ලා විස්තර කිව්වා එයාට ලියන්න බෑ කියලා මට කියවන්න කියලා මගේ අතෙන් මම ලිව්වේ. එයා කියන එක. අවසරයි ස්වාමින් වහන්සේ මේ කියපෙකන සාමාන්‍ය තරුණ ස්වාමින් වහන්සේ කෙනෙක් මා සාමාන්‍යයෙන් යම් යම් දේවල් වලට ඉතා චකිතයෙන් ජීවත් වූ කෙනෙක් මේ. නමුත් ක්‍රමයෙන් සතිය වැඩිවීමෙන් මාගේ සිතේ ඇති ඒ චකිත බව ටික ටික අඩු යන බවක් දැනේ. මා බුද්ධ පූජා වැනි දේවල් නොකරතත් මගේ ශ්‍රද්ධාවත් පවතී. මා වඩාත්ම කරන්න කැමති මෛත්‍රිය වැඩිමයි. නමුත් මෛත්‍රිය වැඩිමෙන් පසුද පරයන්ක භාවනාවක හිඳගෙන හුස්ම ගැන සතියෙන් සිටින විට යම් දැන් ටික කාලයක සිට මගේ මුහුණෙහි අත්වල හා පයෙහි විදුලි සැරයක් මෙන් නලියන ගතියක් මට දැනේ. මේ දැන් දැන් අවදින විටද එය වැඩියෙන් දැනේ. පාදවල විශේෂයෙන්ම දැනීමක් තිබේ. මා මෙය ශාරීරික ආබාධයක් යයි සිතා යම් රුධිර පරීක්ෂණයක්ද කරගතිමි. නමුත් රුධිරයේ වැරද්දක් නැති බව හෙළිවිය. ස්වාමින් වහන්සේ වැනි භාවනා සම්බන්ධ අත්දැකීම් තියෙන තිබෙන ස්වාමින් වහන්සේ කෙනෙක් ලැබෙන තෙක් මා පසු පසු උනේ කැමැත්තෙන්ම පැමිණ මේ බව පැවසීමටය. නමුත් එය නොහැකි නිසා මම මේ ආකාරයෙන් වෙන කෙනෙක් ලවා මේ ඉදිරිපත් කරමි. ස්වාමින් වහන්සේගෙන් මා ලබා ගන්න කැමති අවවාදේ නම් මේ ලැබෙන නලියන ස්වභාවයන් ශරීරේ පුරාම පවතින මේ නලියන ස්වභාවයන් භාවනාවෙන් ලැබුණු ප්‍රතිඵලයක්ද එසේ නැත්නම් වෙනත් දෙයක් විය හැකිද යන්නයි මාගේ සැකේ දුරු කිරීමට ඔබ වහන්සේගෙන් අවසර පතමි. පෙරවන් සරණයි. භාවනා කියන වචනේ පොඩ්ඩක් අයින් කළ සතිය කියන එක දාන්න කියලා මම බලවෙනිම ඉල්ලා හිටනවා. සතියෙන් ලැබෙන ප්‍රතිඵල කවදාකවත් සතියට බාධා කරන්නේ නැහැ. ඒ කියන්නේ පොල්ලට ලොකු අලං જાතියක් නැහැ. යම් දෙයක් ඇති වෙනකොට සතිය කැඩෙනවා නම් ඒක නම් අකුසලයක්. මොන දේ ආවත් සතිය කැඩලා නැත්තම් ඒ කෙනකින් බාධා වෙලා නැහැ. නිසා බලන්න මේ කම්පන චංචල ගතියේදී මූණේ විදුලි වේග දුවද්දී කූඹි දුවද්දී සතිය තියෙනවා නම් ඒව නැතුව සතිය තියනට වැඩිය හොඳයි ඒව තියෙති සතිය පවතින එක. ඉතින් ඒක මම හිතන්නේ අපි මේ කතා කරපු අහපු ප්‍රශ්න හැම එකෙදීම කියවුණා. ඒ වුණාට මේ ආපු එක්කනට ඒකටම අදාළව කියනකම් ඒකේ වැටහීම එන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාවේ යනකොට නානා ප්‍රදේවල් වෙනවා. ඒ කොයි දියාවත් එකෙන් භාවනාව කැඩෙනවා නම් විසිකොල ගන්න. භාවනා කියන වචනේ මම හිතෙන පාවිච්චි කරන්නේ දැන් සතිය. මේ කොයි දේ ආවත් පවත්න්න පුළුවන් දෙයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන සතිය. එහෙම සතිය තියෙනවා නම් සතියට බාධා නැතෝ එන්න මොනම දෙයක්වත් කරන්න ගන්න එපා. ඒකට කියන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානාරුදු වේසමවා මග අවරන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සවත් කක්කා දේවදත්ත විදිහට ආවත් කක්කා. රත්තරන් විදිහට පෙන්නත් කක්කා. කක්කා විදිහට පෙන්නත් කක්කා. ඒ කොයි එකදීදී සතිය පවත්තන්නේ එතකොට ඔක්කොම මට්ටම් වෙලා යනවා. අනිත් ප්‍රශ්න වලට වෙලා නැහැ. ටිකයි පොඩි පොඩි ගරු ස්වාමින් වහන්සේ ප්‍රායෝගික වශයෙන් කාමච්ඡන්ද විතරකයක් හිතට අරමුණු වන විට කාමසිතුවිල්ලක් පහළ වූ බව වටහා ගන්නවා. උදාහරණ ලස්සන රූපයක් දුටු විට හෝ රස ආහාරයක් ගන්නා විට ධම්මානුපස්සනාවෙන් ප්‍රායෝගිකව කාමච්ඡන්ද සිතුවිල්ලක් පැන නැගුණු විට ඒ මෙනෙහි කරන්නේ කෙසේදයි පාදා දෙන්න. පෙරවන් සරණ. අවශ්‍ය නැහැ. එනින විතරක මෙනෙහි කරන්න ඕනේ අනු අනුප්පන්නානම් කාපාම නෑ. අජත්තං මේ අත්ති මේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති. මගේ හිතේ දැන් කාමච්ඡන්දයක් තියෙන කියලා දන්නවා. අසන්තං වා කාමච්ඡන්දං උපාදෝ හෝති තංච පජානති. නැති කාමච්ඡන්දයක් දැන් ඇති උනායි කියලා දන්නවා. අත්ති මේ කාමච්ඡන්දං පහිනෝ හෝති තංච පජානාති. මෙනෙහි කරන්න ඕනේ නැහැ. මෙනෙහි කිරීම කියන එක පොඩි ටෙක්නික් එකක්. ඔය මට්ටමට යනකොට මෙනෙහි කරනවා. දැන් තියෙන කාමච්ඡන්ද කියලා දන්නවනම් දැන් කියන්නේ ව්‍යාපාදේ කියලා දන්නවනම් දැන් කියන්නේ නිින්ද කියලා දන්නවනම් දැන් කියන්නේ විචිකිච්ඡාව කියලා දන්නවනම් උද්දච්ච කුච්ච කියලා දන්නවනම් ඒ දැනීමම ඒ ලෙඩේ නැති කරන ක්‍රමයක්. ඒක රෝග නිర్ణයක්. මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ යන්න බෑ වෙලා තුන පැනලා තියෙන්නේ. දැන් අපේ භාවනා පිළිබඳ ප්‍රශ්න ඉවරයි. ශ්‍රමණාස් මේක භාවනා යන්තම් ගෑවිලා. යන් සමත සමත භාවනාව විදර්ශනා භාවනාව තුළින් ලැබෙන ආනිශාංශ වෙන වෙනම පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලනවා. ඒක තමයි අපි පැත්ත කර දාන්නේ. අපි එහෙම එකට නෙවෙයි ආවේ. අපි ආවේ සතියට. ඒ නිසා එවැනි ප්‍රශ්න කියවන්න ගත්තොත් මේක දහම් පාසලක් වෙනවා. ඒකට වෙනම දහම් පාසලකුත් තියෙනවා සති පාසලකුත් තියෙනවා. නිබ්බේතිත සූත්‍රේන කාමේ නානත්වයන් පිළිබඳව පැහැදිලි කර දෙන්නේ. වෙලාව ගිහිල්ලා තියෙන්නේ ඒකට ඒ තියෙන සූත්‍රය නැවත කියවලා බලන්න කියන්නේ. යෝනිසෝ මනසිකාරයේ අනන්‍යන්ත ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණය ගැන. ඒක ආද බණේදී බලාපොරොත්තු වෙනවා. ඒ ඒ කොලේ මගේ අතට දෙන්න. මේ භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නොවන නිසා උත්තර නොදී සිටින්න පුළුවන්. නමුත් ඊයේ භාවනාවෙන් අපේ ಗುಣධර්ම දියුණුවන දියුණුවන ආකාරය ගැන දේශනාවක් කරන ලෙස කෙනෙක් ඉල්ලුවද ඒ නොකල නිසා මේ අසන්න සිතුනි. භාවනා කිරීම නිසා දිනෙන් දින කෙනෙක්ගේ ಗುಣධර්ම දියුණු වෙනවාද කරුණාකර පැහැදිලි. නෑ තමන්ගේ ಗುಣධර්ම දියුණු වෙනවා. කෙනෙක්ගේ විතරේ ෂුවර් නෑ. මට මං ගැන පොඩි ෂුවර් එකක් තියෙනවා. ඥානුන්ගේ අල්ලපු ගෙදර කට්ටියක වැටවන්නේ නැද්ද කියන්නේ. ඒකට ගියොත් එම අනවශ්‍ය ප්‍රශ්න අපා. අනුන්ගේ සීනි කිරණයි කියලා මං කියන්නේ. ස්වාමීන් වහන්සේ මේක තියන්නකෝ යෝනිසෝ මනසිකාරය අනන්ත අත්‍යන්ත ලක්ෂණය. ඒක අපි අද මේ මේ තබ්බාතෝ සූත්‍රය ඊගාව හරියදී කිය වෙනවා. ඒක නිසා අපි ඒකට ධර්මදේශනාවේදී අවස්ථාව ගන්න බලමු. අපි තුනට නතර කළ යුතු තිබුණේ දැන් 3:20යි. ඒ නිසා අපිට 3:45 දක්වා තියෙනවා සක්මන් භාවනාව. ඊට පස්සේ 3:45 ඉඳලා 4:00 වෙනකම් පරියන්ක භාවනාවක් තියෙනවා. ඒ නිසා මටත් සක්මන් කරන්න ඕනේ කිසිම කෙනෙක් එන්න එපා මාව හම්බෙන්න. මට මේ ටිකේදී මේ සක්මන් ටිකක් කරගන්න ඕන නිසා අපි යනවා සක්මනට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි